අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ උගස අස්නෙන්ටකට සිරුකේ සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන ඇතුරු වටන ගිලන් වැඩි සිටි වටන යන ආදී සුදුසු කල්ලි යෙදී. ත්‍රිචිනං හීල් දන් කී සඳහා බොජුන්නාට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුණුව සිරුරු පිළිදඟුම් බවුන් ඈ නියත කිසේ යෙදී පිටු සඳහා gediye දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවි කීලා තැම්පත් කර තැබිය යුතුයි. පින්නපාතේ සඳහා gediya හඳ වූ කල තෙරුවන් පුදා පාසි උරු දරා කමඨහන්ගත් සිටින් නියමිතට විනිතු පහක් පමණ සුළු කාලයකින් පැවිනේ. අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඩුපිනිස හැසිර පිඩුපිලික පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතුයි. බොජුන්නල වත්සපයා දිවා වන්දන ආදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් නියේදී පිරිවැවුම් පිරිවැසුම් නැතොත් ඊතුරු කාර්යයේ භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස් පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සෝදුක් සොයා ඍෂිනා ගිලන් පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට ආ යුතුය. පෙර යම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහණින් කල් ගෙවා අලියොමට පෙර අවදි වෙමින් සටිටුවාන් කොටගෙන රෑ 10ට නිද්දවගත විය යුතුය.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 නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොරනවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙයිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්ප යන මේවා නොබින්දෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහි නත්‍යාවශ්‍යක කිසෙක් නැතොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාතකමන් නීතිද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකුට හිරියර වෙනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් අපංකම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර નિયમિત තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම පක්ලේශයක් පහළ වෙන විට ය නෝනින් සලකා තමාගේ යෝගාවචර කමිෂ්මතු කොට සීයට නගා එබඳු වදුර මැඩලීමට සමතුක විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුව දවසට කීප වටක් සලකමි. ඇතුළත පිරිසුදුකමද දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුතු මහත්තර හොඳින් කීමට මෙන් මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමට පුරුදු තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණ පැවිදි පින්වතුන්ට වදැක්කීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නා සීමයි. සංවාසාරහා නොවන්නන් හා ගැටීම ගුණපරිහානියට හේතු වන වගද තදින් හිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවත ලෙසින් සඳහන් කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් පරිපූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහිදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නික වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුයි. සහැල්ලු පැවැත්ම නිතර ජීවිතයේ සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝග ශ්‍රී කල්යාණ යෝගාස්මකත්‍යවතට හා මෙම ස්ථානයේ කතිකාවතට එකඟ වැඩගෙන යෑම මෙහි වසන ඔබේ ආඥාන්ගේ පාසු සඳහා වෙනු ඇත. එයින් ඔය ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. මම මේ ආරම්භ කාංශය වශයෙන් කියවන් දෙන්නේ යෝගාවචර දිනචරියාවයි. මේ ගාව සත්‍යක එළඹුණොත් අපිට කියවන් තියෙන යෝගාශ්‍රමී කතිකාවතයි කියන ශීපත් කිරීමත් එක්ක විවස්ථා කීම නතර කරන අපි අපේක්ෂා කරමු. උදාන ගාතාවට අනුකම්පිතයි. රාජසුත්තං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස ආරාමේ තේන කෝපන සමේන සම්බහුලානම් භික්ඛූනම් පච්චාබත්තම් පිණ්ඩපාත පටික්කන්තානම් විපට්ඨාන ශාලායන් සම්නිසින්නානම් සම්නිපතිතානම් අයමන්තරා කතා උපද උදපාදී කෝනුකෝ ආවුසෝ ඉමේසම් දින්නම් රාජුණං මහත් ධනතරෝ වා මහා භෝගතරෝවා මහා කෝසතරෝවා මහා විදිකතරෝවා මහා වාහනතරෝවා මහා මහබලතරෝවා අහිද්දිකතරෝවා මහානුභාවතරෝවා රාජාවා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ රාජාවා පසේනදී කෝසලෝති අයංචරහි තේසම් වික්ඛූණං අන්තරා කතා විරෝති විප්පගතා අතකෝ භගවා සායන්න සමයන් පටිසල්ලානා උත්තිතෝ යේන උපට්ඨානශාලා තේන උපසංගමි උපසංගමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා භික්ඛු ආමන්තේති කායනුත් වික්කවේ ඒතරේ කතාය සම්නිසින්නා සම්නිපතිතා කාචපන වූ අන්තරා කතා විප්පකතා ඉදම ඉදමන්තේ අම්මාකම් පච්චාවාතං පින්ඩපාද පටික්කන්තානං උපට්ඨාන කාලායන් සම්නිසින්නානං සම්නිපතිතානං අයමන්තරා කතා උදපාදී කෝණුකාවසෝ ඉමේතං දින්නම් රාජිනා මහසනතරෝවා මහා භෝගතරෝවා මහා කෝහතරෝවා මහා විදිකතරෝවා මහා වාහනතරෝවා මහා බලතරෝවා මහිද්దికතරෝවා මහානුභාවතරෝවා රාජාවා මාගදෝ සේනියෝ වින්දිකාරෝ රාජාවා පසේ පසේ නදී කුසලෝති අයංකෝණෝ බන්තේ අන්තරා කතා විත්ත කතා අතකෝ භගවා අනුපත්තෝති නප්පේතං භික්කවේ පත්තුම්හාකම් පතිරූපං කුලපිත්තානම් සද්දා අගාරස්මා අනගාරියම් පබ්බචිතානම් යන්තුම් හේ ඒව රූපින් කතං කතෙය්‍යාත සම්නිපත්තානං වික්කවේ දයන් කරණීයං ධම්මීවා කතා හරියෝවා තුන්හි භාවෝති අතකෝ භගවා ඒතමන් තං විදිත්තා තායන් වේලායන් ඉමං ගාතං උදානේසි යංච කාම සුඛං ලෝකේ යංචිදං දිව්‍යං සුඛං සංහක්කය සුඛස්සේ තේ කාලං නාගන්ති සෝනසින්ති Thank you. සිංහල නැත්නම් තේරෙන්නේ නැහැ. මා විසින් තේ අසන ලදී එක් සමයක භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර සමීපයේ ජේතවන නම් වූ අනේපිලි සිටුගේ ආරාමෙහි වැඩ වසන තේක ඒ සමයෙහි පසුබත්ති පිණ්ඩපාතයෙන් වැළපුණු ධර්ම සභා මණ්ඩලයේ සුන්නා වූ රැස්සු බොහෝ භික්ෂූන් අතර මේ අතුරු කතා උපන පැවැත්නි මගධාධිපති සේනිය බිම්බිසාර රජ හෝ කුරු කෝසලාධිපති පසේනාදී රජ රජ හෝ මේ දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් මහත් ධනත්තේ මහා හෝ මහා අතිශයින් මහත් භෝගයත්තේ හෝ අතිශයින් මහත් භාණ්ඩාගාරයත්තේ හෝ අතිශයින් මහත් විජිතයත්තේ හෝ අතිශයින් මහත් වාහනයත්තේ හෝ අතිශයින් මහත් බලයත්තේ හෝ අතිශයින් මහත් ඊර්දියත්තේ හෝ අතිශයින් මහත් ආනුභාවයත්තේ හෝ වේද යනුයි ඒ භික්ෂුන්ගේ මේ කතුරු කතාව කලින් කොට අඩාල වූයේ වෙයි ඉක්බිති භාගතුන් වහන්සේ දවස් වේලෙහි ඵල සමෝතින් නැගී සිටිසේ ධම් සභා මඩුව වෙත වැඩිසේක වැඩ පණවන ලද අස්නෙහි වැඩුන් තේක භාග්‍යතුන් වහන්සේ එහි වැඩ වැඩින්ද මහණෙනි දැන් මෙහි රැසුගාහු කවරනම් කතාවකින් යුක්ත වූ නොවුද? තොපගේ අඩාල වූ අතුරු කතාව කවරදැයි වික්ෂූන් නැවතු සේක. ස්වාමීනි මෙහි පස්වරුෙහි පින්නපාතයෙන් වැළකුණු ධම්සභා මණ්ඩුවේහි රැස් වූ අපාත ඇවැත්නි මගදාධිපති සේනිය බිම්බිසාර රජ හෝ කෝසලාධිපති පසේනදි රජ හෝ මේ දෙදෙනා අතුරෙන් කවර එක අතිශයින් මහත් ධනයත්තේ හෝ අතිශයින් මහත් භෝගයත්තේ හෝ අතිශයින් මහත් භාණ්ඩාර භාණ්ඩාගාරයත්තේ හෝ අතිශයින් මහත් විජිතයත්තේ හෝ අතිශයින් මහත් වාහනයත්තේ හෝ අතිශයින් මහත් බලයත්තේ හෝ අතිශයින් මහත් ඊර්ධියත්තේ හෝ අතිශයින් මහත් ආනුභාවයත්තේ හෝ වේදයි මේ අතුරු කතාව උපන ස්වාමීනි අපගේ මේ අතුරු කතාව අඩාල විය එකල්ලි භාග්‍යතුන් වහන්සේ වැඩවදාළ සේකයි කියූ එවිට භාග්‍යතුන් වහන්සේ වැඩ වදාළ සේකයි කියමු. එවිට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළ සේක මහණෙනි තෙපි තෙපි මෙබඳු කතා කරන්න ඔහිය යන යමෙක් ඇද්ද? එය ශ්‍රද්ධාවෙන් දීගෙයින් නික්ම ශාසනයට පැමිණි කුලපුත්‍ර වූ තොපට සුදුසු නොවේයි. මහණෙනි ගැසු තොප විසින් දෙකක් කටයුතුය. දැහැමි කතාව හෝ ආර්ය වූ තුස්නීම් භාවය හෝයි. ඉක්විති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාහි මේ වේලායෙහි මේ උදාණය පහළ කළ සේක ලෝකයේ යම් කාම සැපයක් වේද යම් මේ දෙව්ලොව උපදන දෙවියන්ගේ ද මනුෂ්‍යයන්ගේ ද රූප සමාපත් සැපයක් වේද මේ සියලු සැප තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිවන් සැපයාගේ සොළොස් කලාවෙන් කලාවක්ද නොඅගණේයයි අනුයි. මේක ඇත්තටම මේ <coughs> මේ වාක්‍ය බොහොම ප්‍රසිද්ධයි. තු මේ ආර්යවත් ධම්මී වා කතා අරියවා තුන්නි භාවෝ කියලා ඒ කියන්නේ කළ යුතු කතා දසයකුත් අපිච්ච කතා ආදී දසයකුත් නොකළ යුතු කතා 32කුත් සඳහන් කිරීමට දොර ඇරෙන්නේ ඒ වාක්‍යයෙන් තමයි ඊට පස්සේ නොකළ යුතු කතා 32කින් ඉස්සල්ලාම සඳහන් වෙන්නේ රාජ කතා කියන එක. රජුරුවන් සම්බන්ධ කතා. ඒකට රජුරුවන්ගේ තියෙන බල බල පුළුවන් කාරකා. මෙච්චර සෙනග ඉන්නවා, මෙච්චර වාහන තියෙනවා, මෙච්චර ධනෙ තියෙනවා ආදී වශයෙන් කතා කරන්නේ වුණා. අනුන් දෙනපත් කාලා මහානදම් පුරණ කෙනෙකුට භ්‍රමචාරියක් පතලා ගිහි ගිය අතාරපු කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ස්වභාවයෙන් මේකට තමයි මිනිස්සු කාලය ගත කරන්නේ. දවස පුරාම හම්බ කරලා කාලා බිල කාගරි වගතුක කතා කර කර ඉන්නවා. ඉතින් කතා කරනකොට කොහෙන්ද කෙලෙස් උපදින්නේ මොකක් බොරුවක් වෙනවද මොකක් කේලමක් වෙනවද මොකක් පරුස වචනයක් වෙනවද? ඒ මොනවාක්වත් දන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය අහිංසක වැඩක්. නිකන් ඔය බුලත් ටිකක් කනවා, බීඩියක් බොනවා වගේ කරගෙන ඉන්නවා. කරලිලා අන්දිර බලනකොට ඔය ඔය තලයේ හිටියොත් එහෙම ඔත්තුකාරයෙක් ඒ මනුස්සයා කෙලින්ම රාජ සභාවට පයින් යනවා ඔබ වහන්සේ ඔබතුමා ගැන රට්ටු මෙහෙමයි හිතන්නේ එදා මේ පොලේදී අසවලා කරපු හොරකමේදී මෙයා ගොරකම් මෙයා කෙරුවයි කියලා කිව්වා ඉතින් ඊට පස්සේ ඒක දිගටම අන්තිමට ගිහලා කොටු වුණාට පස්සේ දන්නේ ඒ නොකල යුතු කතා කරන්න ගියාම මේ හම්බ කරගත්ත එකකින් සැප විඳින්න වෙන්නේ නැහැ ව්‍යාගත්ත බත කන්න හම්බ වෙන්නේ නැහැ හදාගත්ත ඇඳේ බුදියන්න හම්බ වෙන්නේ නමුත් ඒක කරනකොට ඒක එච්චර බරපතලකමක් හිතලා කරනවත් නෙවෙයි. නමුත් කරන කෙනයි අහන කෙනයි ඔත්තු දෙන කෙනයි ඔක්කොගෙම හිතේ කෙලස් තියෙනවා. ඉතින් ඒ කෙලස් අන්තිමට වැඩ කරනවා. මේ තියෙන අර ප්‍රමාදයේ තුල ඒ නිසා ඒ ප්‍රමාදය දැනගෙන අප්‍රමාදීව කරනවා නම් ධම්ම කතාවක් අනිච්ච දුක්ඛ අනාත්ම සම්බන්ධ වෙච්ච නැත්නම් අනිච්ච සංඥා අසුභ සංඥා, දීනව සංඥා, අනත්ත් සංඥා පැත්තට යන කතාවක් නම් කමක් නැහැ. ඒකට නිදර්ශන වශයෙන් මේව ගන්න නැතුව කරන්න බෑ. එහෙම නැතුව කතා කරන්න ගියාම ඒක සාමාන්‍යයෙන් කියන්නේ සම්පප්පලාප කියලා. ඉතින් සම්පප්පලාප සාමාන්‍යයෙන් කර්මපතයක් වෙනවා. අපාගාමි කර්මපතයක් වෙනවා. සතෙක් මරුවා වගේ, වර්කමක් කරුවා වගේ, කාමීත්‍යාචාර කරුවා වගේ බරපතල මේ අකුසල කර්ම වලට යොමු වෙනවා. අර සතෙක් මනර හොරගම් කරනකොට තේරෙනවා ලේ ගෑවෙනවා, ගුටි කන්න වෙන නිසා තේරෙන නිසා ඒව අපි බරපතලට තේරුම් අරගන්න. නමුත් මේ තොලේකට ගෑවෙන්නේ නැතුව කෙරෙන මේ දස කතා, දස කතා නෙවෙයි, දෙතිස් කතා සීමාවක් නැතුව යනවා. ඒ නිසා සරුවචන් වහන්සේ ඔය වෙලාවේ ඒ වඩින්නේ ඒ සංඝයා වහන්සේලා කල්පනා කරන රජ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කායටපු ධාර්මික රජවරු දෙන්නෙක් කියන්නේ. කොසල් රජුරෝ බොහෝම ලොකුයි. විශාල රාජධානියක ඇත්තට කියනවා කොසල් රජුගේ රාජධානියේ යුව රජකමක් තමයි මේ සුද්ධෝදන රජු කරලා තියෙන්නේ. සුද්ධෝදන රජු විශාල රාජධානියක අධිරාජ කෙනෙක්. ඒකේ කොටස් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේ ඒ අනුව බිම්බිසාර රජුව බුදුහාමරගේ බණාල සෝවාන් වෙච්ච රජ කෙනෙක්. ඒ නිසා ධාර්මික රජ කෙනෙක් වශයෙන් සෝ මේ බිම්බිසාර රජුව අශෝක රජුව සඳහන් කරනවා. අනික් රජවරු කුසල රජු උනත් එච්චරම තද බල ධාර්මික තත්වයක් කියන සද්ධාවන්තයි කියලා කියන්නේ. ඉතින් කතා කරලා තියෙන්නේ ඇත්තටම ඒ කාලේ හිටපු බුද්ධ ධර්මයට ගොඩක් සම්බන්ධ රජවරු දෙන්නෙක් ගැන. නමුත් සර්වචනජ මතක් කරලා තියෙනවා කරනව නම් කරන ධර්ම කතාවක් නැත්නම් මේ අනුන්ගෙන් කන ගීගය තෑරපු තමයි වගේ භාවනාවට පැමිණිච්ච පිරිසක් මේ වගේ දෙතිස් කතාවල යෙදීම ගැළපෙන්නේ නැහැ. හැබැයි ඒක රාජපරාධයක්වත් බරපතල වැරද්දක්වත් නෙවෙයි නමුත් බරපතල වැරද්දකට යොමු කරවන නිසා හික්මේ යුක්තක් විදිහට දක්වලා තියෙනවා. ඒ නිසා ඔය ආර්යව ධම්මීවා කතා ආර්යව තුන්නි භාවෝ කියන එක හරි අමාරුයි මේ පන්සලක ක්‍රියාවත් කරන්න පිරිවෙනක ක්‍රියාවත් කරන්න අමාරුයි. එහෙම නැත්නම් සමාජශීලී තැනක ක්‍රියාවත් කරන්න අමාරුයි. මෙතන ඒ වයිදී ඇඳුනුම්කම් දැන ඇඳුනුම්කම් පවතින්නේ ඇයි හොඳයියෙන් තමයි. ඇයි හොඳයිය තියෙන. භාවනා මධ්‍යස්ථානයක් වෙච්චාම ඒකේ ඊට වැඩිය වෙනස් ස්වරූපයක් තියෙන නිසා නිතර ඒක මෙනෙහි කරන්න ඕනේ. මතක් කරන්න ඕනේ. මතක් කර දෙමින් එහෙම නැත්නම් මේ මේ වගේ තැනකට ආවට පස්සේ විවේකයි. මොනක වැඩකුත් නැහැ. තියෙන්නේ පරියංක සක්මන. ඒ වෙලාවේ හිතනවා ඊට වැඩිය හරි ලේසි මෙතෙන් ආපු අනික් කෙනෙක් අඳුනගන්න එක. එයාත් බොහොම වටිනා කෙනෙක් ඒ නිසා අඳුනගත්තට ඒක වැරද්දක් නැහැ කියලා. ඉතින් කසුකුසු යනවා. ගියාට පස්සේ ආත්මෙට ඕන්න මොකක් හරි එක්කෙනෙක්ගේ දෝෂයක් තව කෙනෙක් කාට පස්සේ ඒක ගිහිල්ලා අරගෙන අර කියනවා මෙයාට කියනවා ඉතින් ඒක අන්තිමට කේලමක් බවට එහෙනම් බොරුවක් බවට <clears throat> අන්තිමට ඒක හාගිසන් හදනකොට සරපරස වචන බවට පත් වෙනව යන්න බෑ. ඉතින් ඒකට වෙන්නේ අර ආපු පිරිසිදුව බලාපොරොත්තු වෙච්ච පිරිසිදුව මේ වෙනුවට මේ පැමිණීම නිසා අනවශ්‍ය බාධා ඇති කරගන්න. ඒ නිසා මේක මේ භාවනා කරනකොට තිබිය යුතු මේ සාමාන්‍ය අවබෝධය කියලා කියන. නමුත් ඒක බුදු කෙනෙක් කියලා දෙන්නේ නැතුව තේරෙන්නේ නැහැ. ඒක හිතෙන්නේ මොකද්ද ඉතින් ওই ටිකක් කතා කරපුවා මොකද වෙන්නේ කතා නොකර හිටියොත් නේ මේකේ මේ නරකයක් හිටින්නේ බුම්මගෙන හිටියයි කියලා නිසා කතා කරුවට කමක් නැහැ කියලා. ඉතින් මේක හරි අමාරුයි මේ යෝග ජීවිතයට වද්දා ගන්න එක. ඉතින් ඒක නිසා රාජසූත්‍රය කියලා මේකට අදාහ කරලා තියෙන මේ කතාව කියන රාජකතා මේ වගේ කතා 32ක් බුදුජානනාංශයේ මාතෘකා වශයෙන් නම් කරලා තිනවා. ඒ වෙනුවට අප්පිච්ච කතා ආදී දස කතා වස්තුවක් තියෙනවා කළ යුතු කතා විදියට. මේකට හොඳ ඉතිහාසගත සිද්ධියක් තියෙනවා. මේකේ තියෙන අමාරුකම අපේ මහා වංශ ලිව්වේ හාමුදුරු කෙනෙක්. ඔකේ තියෙන සම්පූර්ණ රජ කතාව. මුල සිට අග දක්වාම රජ්ජුරෝ කරපු යුද්ධයි ඔක්කොම තියෙනවා. ඉතින් නමුත් බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙන නිසා ඒ රාජකතා ඔක්කොම කියලා ඉවරලා ඒ රජ්ජුරුවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ රජ්ජුරුවන්ගේ රාජධානියත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ රජ්ජුරුවන්ගේ අන්තපුරය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි සියලු අනිත්‍ය ධර්මයේ දුක්ඛයෝ ඊළු අනුද්වානිත්‍ය දුක්ඛයෝ අනාත්මයෝ කියලා පොත ඉවර කරනවා. එතකන් කියන්නේ පොත පුරාම රාජකතා තමයි. ඒකලා කියනවා මේක දැන් අරසයි. මොකද හේතුව මේක ආම්රුගෙන කියලා තියෙන්නේ. රාජ කතා කියන්නේ කොහොඳ නැති බව දැනගෙන ඉවර කරන්නේ මේ සියල්ල අනිත්‍යයෝයි දුක්ඛයෝයි අනාත්මයෝයි කියලා නිකන් ඒක මේ ගැල්වනයිස් කරලා ඉවර කරන්න හදනවා. ඒ නිසා ලංකාවේ ඉතිහාසයේ ජීවිච්ච මේ මහා වංශයේ මුළු ලෝකෙම ලියවිලා තියෙන වැදගත්ම පැරණිම ඉතිහාස කතාව. වෙන කිසිම ශිෂ්ටාචාරක අවුරුදු 2500ක ඉතිහාසයක් නැහැ. ලිඛිත ඉතිහාසයක් නැහැ. හැබැයි මේ ලිඛිත ඉතිහාසයේ ලියලා තියෙන්නේ සංඝයා වහන්සේ තියෙන රාජකතාව. ඉතින් ඒක නිසා මේ කතා අපි මේ බණට කියනවා. බණට නිදර්ශන කරනවා. හැබැයි හොඳට තේරුම් අරගන්න ඕනේ ඒ රාජ්‍ය කතාවල තියෙන රාජතෙදවත් කාමසුකල්ලිකාණ යෝගයවත් නෙවෙයි හුවා දක්වන්නේ හුවා දක්වන්නේ එයින් ඇති කරන්න හදන අනිත්‍ය දුක්ඛනාත්මයි. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව රාජකතා දිගේ කතාව ගියොත් ඒ සමබර භාවයේදී ඒක ධාර්මික කතාවක්ද දෙතිස් කතාවක්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හොඳ උගත් භික්ෂුන් වහන්සේකට කෙනෙකුට පවා මේක තේරුම් ගන්න බැරි වෙනවා. තේරුම් ගන්නවා විතර නෙමෙයි භික්ෂුන් වහන්සේලා මේක දැන දැන කරලා පස්සේ අනි මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හොදන්න උත්සාහ කරන කතියකුත් තියෙනවා. ඒ නිසා මාලාට ගියන්න හරි අමාරුයි. බණක් අහනකොට හෝ නිදර්ශනයක් ගන්නකොට මේ මුඛිත යොමු කරලාද මේ කියවන්නේ. නිකන් රාජකතා ඇසීමේ හුදු කුප්පන අදහසද කෙනතයි රාජකතාවේ මතු කරන හදන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා අද මේ වැඩිය මෙවුවා හුවා දක්වන්න යන්නේ හුවා දක්ව ගන්න පරිසරයක් නැතිකම නිසා. මොකද කතා කිදිල්ල දෙයක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද අද තියෙන්නේ තාක්ෂණික යුගය තුරුතුරු තාක්ෂණය. අද යුගයේ ගල් යුගයවත් ප්ලාස්ටික් යුගයවත් යකඩ යුගයක් නෙවෙයි තොරතුරු තාක්ෂණේ මුළු ලෝකෙම පාලනය වෙන්නේ අර තොරතුරු තාක්ෂණය. ඒ නිසා අපිට ඒ තොරතුරු තාක්ෂණයෙන් වෙන් වෙලා බෑ. තොරතුරු තාක්ෂණයේ තියෙන්නම 100%ක්ම තිරච්ඡාන කතා. ඒයින් වෙන් වෙනවා කියන එකමත් ඒ කියන්නේ ඒවෙන් වෙන් වෙලා ඉන්නවා කියන එකමත් මේ ලොකු අබිනිෂ්ක්‍මණයක්. නමුත් ඒක 100%ක් කරන්න බැරුව අපිත් පැටලිලා තියෙනවා. අපිත් নানা ප්‍රක්‍රම වලට මේ තොරතුරු තාක්ෂණය පැටලෙනකොට සුද්ධ වේදකන මේකයි කළ යුත්තේ කියලා අපි නියම ආදර්ශයෙන් පෙන්නනවා නෙවෙයි. ඒක උත්සාහ කරන්න ඕනේ. අර කතාව කියලිවලා ඒකත් අනිත්‍යයි දුක්ඛයි උපාසකවත් එන්න. මේකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වහන්න නෙමෙයි කරන්න තියෙන්නේ. ඇයි ඇයි ආවේ? මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා වසන් ගන්න හදන එක නෙවෙයි කරන්න හදන්නේ අපි කරන්න හදන්නේ මේ කටයුතු අපි සම්බන්ධ කරගන්නේ අපේ මේ දුක අවබෝධ කරගන්නටයි කියන ඒ කොහරදීවම කරන්න කියන එක දැනගන්නයි මේක තියෙන්නේ ඒ නිසා භාවනා මධ්‍යස්ථානක හිටපු මිනිස්සෙකුත් නිතර අල්ලාපසල්ලාපේ යෙදෙනවනම් නිතරම පත්‍ර බලන්න රේඩියෝ අහන්න ටෙලිවිෂන් බලන්න පැත්තකට යනවනම් ඒක මතක තියාගන්න කිරි ගොමයි දෙක වගේ කිරි දෝලා ඒකට ආය ගොම කඳුලක් දැම්මට පස්සේ කොච්චර කිරි දෙව්වත් ඒ කොච්චර විශාල කිරි භාජන වුණත් අර ගොම කඳුල ඇති කිරි නාස්ති කරන්න ඒක නිසා භාවනා කරනකොට අද උගව දෙනෙක්ගේ තියෙන කාය කර්ම මනෝ කර්ම වල දෝෂයක් නෙවෙයි වචී කර්මෙමයි. දීර ගාණ කියනවනම් 80 කණුවකම වචී කර්මයි ප්‍රශ්න තියෙන්නේ. ඒ වචී කර්ම පස්සට යන විතක්ක ਵਿਚාර කියලායි කියන්නේ. ඒ විතක්කේ තමයි අන්තිම භාවනා කරනකොට විතක්ක වෙන්න පටන් ගන්න. භාවනා කරන තැම්පත් වුණාට හිත මේ ගොජ දාන්නේ ඔය වචනය කියන එකේ යටටට්ටුව. වචී කර්ම වචී සංස්කාර වල යටටට්ටුව තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. මේ හිතට විතක්ක එනවයි කියලා අපි කියන්නේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඊට පස්සේ අනිකුත් දසමහා නවමහා විතර්ක. ඉතින් ආවට පස්සේ අපි හරි අසරණයි. ඔක්කොම ලැබිලා භාවනාවට අවශ්‍ය සියලු දේත් ලැබිලා ඇත් දෙක වහගත්ත ගමන් මේ විතක් ඇවිල්ලා හරියට මී වැද්දෙක් මී මී විදියක් මී පොදියක් කරනකොට මී පොදිය විසිලා ඔළුව වටේ කරකිනවා ඒ කරකිනවා. ඉතින් කරකලි ඉවරලා එවැනි විතක් වල ගත කරන එකනට පුංචි සද්දක පවා හිතරේ දෙනවා. පුංචි වේදනාවකට පවා රුස්සන්නේ නැහැ. පුංචි හිතවිල්ලක් આવත් අර විතක් වලින් ඔක්කොම පටලවලා රෑන් රෑන් හදනවා. හදුවට පස්සේ මේ මිනිසයා Tamange විතක්ක ගැන නොදැන මට මෙතන භාවනා කරන්න බෑ සද්ද තියෙනවා. මගේ ඇඟේ හන්දන්ස් හන්දිපත්‍රු දාව තියෙනවා. ඒ වෙනත්නම් මේ හිතවිලි එනවයි කියලා දොස් කියනවා. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි ඒ එන හිතවිලි, ඒ වේදනා, ඒ ශබ්ද දැරීමේ ශක්තියකට ගන්න බැරි මේ විතක්ක වෙසිලා තියෙන නිසා. ඒ විතක්ක නිකන් කොකු වගේ. ඒවා නිකන් මේ බහුරු වගේ. ඒවට සංයෝජන කියලා කියනවා. ඒවා හැකිලි, ඒවා බිලිකොකු. ඉතින් ඒවා තියෙනකොට කොයි එකෙත් ඇවිස්සෙනවා. ඉතින් අර විතක්ක නැති වෙනකොට විතක්ක ਵਿਚාර දෙක නැති වෙලා යන භාවනා අරමුණේම හිත පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයට තේරෙනවා කතා කරනවා කියන එක මොන වෙහසක්ද කියලා. කතා කරන්න වුණොත් හෝ එහෙම නැත්නම් මේ කතා කරන දේ හරි sannivedanayak වෙන්නේ නැහැ. සුමකට යොමු කරන්නේ නැහැ කියලා දැනනකොට තේරෙනවා ඒක ඇත්තටම රාජදඬුවමක් කියලා. එහෙම හරයක් නැති කතාවක් කරන්න වෙනවා නම් ඒ කීන්දිය මාසර තේරෙන්නේ නැත්නම් එතකොට හිතනවා කටට ගහගන්න හිතනවා මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් එතකොට ඒ පුද්ගලයාගේ ස්වභාවය පේන්නේ සමාජ ප්‍රිය නැති පුද්ගලෙක් වගේ. සමාජය අප්‍රිය කරනවා වගේ මොකද මේ සමාජයේ කිසි කෙනෙක් කියන දයක් අහන්න ලැස්ති නැහැ. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ට ඕන දේ අහගන්නයි. ඒ වගේම ඇහුවත් පිළිපදින්නේ නැහැ. ඉතින් ඒසකට කරන්න තියෙන හොඳට ඊට වැඩි හොඳ කැලගත වෙන්නේ කියලා මේ පිරින මේ බුද්ධ ශාසනය පහු වෙනකොට සත්පුරුෂෝ කැලවදිනවා කියලා සරුවචන්සි සඳහන් කරලා තිනවා බහුජනතාව ඒ කියන වචන වලට කැමති නැහැ. තේරෙන්නේ නැහැ කියලා කියනවා. තේරුණත් පිළි නොපදින්න කරුණු කියනවා. ඉතින් එතකොට මේ ධර්මයට ගෞරවයක් වෙන්න නිසා කැලවදින එකයි වෙන්නේ. ඉතින් වෙන්නේ අර මහා සුපින ජාතකයේ කියනා වගේ දන්න කියන කට්ටිය පැත්තකට යන එකයි. ඒ නිසා අපිට යම් වෙලාවක අවශ්‍ය වෙනවා නම් අන්නේ එහෙම ප්‍රභවයකින් එහෙම දන්නා කියන කෙනෙක්ගෙන් අපිට අනුකම්පාවක් ලබාගෙන මේ යෝග ජීවිතයේ එහෙම නැත්නම් Brahmacharya ජීවිතේ දියුණුවක් ලබන්න අපිට සිද්ධ වෙනවා Taman ඒකෙන් අරසා වෙලා ඒක හරි අමාරුයි. එක තැනක පැයක් වාඩි වෙලා ඉන්නවා කියන එක සක්මන් කරන එක නෙමෙයි අමාරු. අමාරු මේ කතා නොකර ඉන්න එක. ඒක ඒක තද්ද බල දඬුවමක් වගේ. ඉතින් ඒක නිසායි මේ භාවනා ප්‍රතිඵලවල පමාව තියෙන්නේ. නැත්තම් කාගවත් උනන්දු අඩුකම නිසාවත් සද්ධා අඩුකමක්වත් එහෙම නෙවෙයි. මේ අනවශ්‍ය කතා. අනවශ්‍ය කතා කරනකොට යට තත්ත්වයේ තියෙන විතක්ක ਵਿਚාර ඇවිස්සෙනවා. ඒ විතක්ක ਵਿਚාරවල තියෙන අවුල නිසා tempatuවකට නෙමෙයි අපි භාවනා නොකරන වෙලාවේ සහයෝගය දක්වන්නේ අනුග්‍රහ දක්වන්නේ අවුලකටයි. ඒ අවුල භාවනා කරන පැයෙන් අර පැය 23ක් කරන කතාව නතර කරන්න බෑ. ඒ නිසා ඒවට රාජ කතා, චෝර කතා, ආදිචින දිටිස් කතා දැනගෙන පුළුවන් තරම් පරිසංගන එකයි කරන්න තියෙන්නේ. මේක නැත්තම් ඒ නිසාම මේ ශාසනය කියන්නේ පින් කරන ශාසනය නෙමෙයි පවු නොකරන ශාසනය. සබ්බපාපස්ස කරන තමයි ප්‍රධාන දේ. උන වචී දුච්චර්ච ටික තේරුම් අරගෙන ඒක නොකර ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයක සුමානියක් දෙකක් යනකොට ඇඟ ඇතුලේ පුදුම මේ ভাইබ්‍රේෂන් එකක් එන්න පටන් ගන්නවා. පුදුම පොටෙන්ෂල් එකක් එන්න පටන් අර ගන්නවා. ඒ කතා නොකිරීමෙන් ඉතුරු වෙන ශක්තිය. ඒකේ අනිත් පැත්ත තමයි ඒ කතා කිරීමට බහුල ඉන්න ගුරු වෘත්තිය එහෙම නැත්නම් ওই නීතිඥ වෘත්තිය ගොඩ දෙනකොට බ්ලඩ් ප්‍රෙෂර් එක බහිනවා. ඒ වගේම මේ නුරුස්නා ගති පුදුම විදිහට පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මොකද හේතුව අර දවස් 30ෙම කතා කරලා ගෙදර ගියාට පස්සේ ආයෙ කතා කරන්න එපා ඇති. ඉතින් ඒ කතා කරන පැය පහේ අතරමැදට දාලා දීලා තියෙන පැයක් පැය භාගයක් විතර යාට කතා නොකර පැත්තකටලයි. ඉතින් එතකොට ශිෂ්‍යෝ යනි කට්ටිය කියන්නේ මියා කකා. ඒත් අවසර පැය පහයි වැඩ කරන්නේ ඒකෙත් අයිස් ගන්නවා. ඒකෙත් පැයකයි ගන්න. ඒකද රස්සාව කරන එක පැයට මහන්සි වෙන එක කිසි ප්‍රශ්නයක් නෑ. අඟත් එක යන්න පුළුවන්. නමුත් එක දිගට කතා කරලා බලන්න. මුතුම වෙහසක් තියෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නෑ. මේක අර මුළු මාත්‍රකාම දැනන කතා කරොත් මේක තේරෙනවා. ඒ නිසා සරුවත් යනසේ පුළුවන් තරම් ඇති කරලා තියෙනවා. පින් කිරුවේ නැති වුණාට කමන්නේ. තව කෙනෙකුට පව් කරවන්න එපා. අපි බණවන්න එපයි කියලා ඒකට කියන්නේ. අනුන්ව බණවන්න එපා. කතාව හුස්සන්න එපා. ඒ වගේම මේ නිකං කරන්න පුළුවන් කියලා වීදම් යන්නේ නැහැ කියලා මේ කතාවල් වලට වැටුණාට පස්සේ ඇති වෙන අර විතක්ක ਵਿਚාර නතර කිරීමෙත තියෙන වෙහෙස දන්නවනම් විතක්ක ਵਿਚාර පහළ නොවීම සඳහා කළ යුතු මේ වචී මේ වචනයෙන් සිදුවෙන සංවරය තේරුම් කළ දෙයක් නිසා බුදුන්සේ කාය සංවරයට ශික්ෂාපද තුනයි පනවලා තියෙන්නේ මනෝ සංවරයට තුනයි වචී සංවරයට හතරක් පනවලා තියෙනවා බොරු, කේලම්, හිස් වචන, පරුස වචන කියලා. ඒකෙන් අපි මේ කතා කරන්නේ හිස් වචන කියන වචනේට. මේක වැටෙන්නේ නැහැ බොරුවට. අත්ත මේ කතා කරන්නේ. පරුස වචනේකුත් නෙවෙයි කිසි කෙනෙකුට බයිනවත් නෙවෙයි. කේලම් අදහසකුත් නැහැ. නමුත් මේ අදාළ නැති දෙයක් කතා කරන්නේ. ඒකමයි බුදුරජාණන් මෙතෙන්ට වැඩම කළා භික්ෂුන් වහන්සේ කියන්නේ මහණි කරනවන ධර්ම කතාවක් කරන්න නැසත් නිසද්ද වෙන්න කියලා. මේක හරි අමාරුයි. ඒ නිසා මේක එක්කෙනෙක් කරනවන ළඟ ඉන්න තව කෙනෙක් අමාරු වැඩනවා. උදා කෙනෙක් නේද කතා කරන්න බෑනේ පිටිය කර කතා කරන්නේ නැහැ නේ ගහකට කතා කරන්නේ නැහැ නේ ඉතින් මේ මනුස්සයන් කොහොම හරි අවශ්‍යගෙන මුඛාක් හරි දෙකින් කොක්ක දාගෙන ඊට පස්සේ මේ මනුස්සයත් මේ පැත්තට හැරෙනවා ඉතින් ටිකට බට කැලේට ගිනි තිබ්බා වගේ යනවා ඉතින් ඒක හරි අමාරුයි බේරගන්න භාවනා මධ්‍යස්ථා ඉඳලම ඒ නිසි උපදේශ අරගෙනම මම බුරුමේ ඉන්න කාලේ ඒක මේ සිංගප්පූරු ආම්රු කෙනෙක් මෛත්‍රී කතා කළා මේ මුළු භාවනා මධ්‍යස්ථාන මට කවුරු හරි පෙන්වන්නේ කොහොම මේකට ආදර්ශවත් පුද්ගලෙක් එක්කෙනෙක්වත් නැහැ ඔක්කොම කතා කරනවා. ඊට පස්සේ සයිඩෝකට පරිවර්තනය කරන එක නම් කියනවා සයිඩෝත් කතා කරන වැඩි. මම කියනට අමතරව එන මිනිසුත් එක්කත් කතාවට වැටෙනවා වැඩි. හරි කැමැති කතා නොකර ඉන්න පුළුවන්. නමුත් මේ මිනිසුන් මේ වැඩේ කෙරුවේ නැත්නම් මේ ස්ථානේ කොහෙද කෙරෙන්නේ? ඉතින් බලහින්න කෙනා හිතන්නේ එයා කතා කරනවා අපිට පයි කියලා. ඒකල වෙලා අහනවා එහෙනම් මේ මේ භාවනා මධ්‍යස්ථානේ කවුද මේකට ආදර්ශයක් දෙන්නේ කියලා. මේ තරම් සංකීර්ණයි මේ ප්‍රශ්නේ. නමුත් ඕනම කෙනෙක් අදිෂ්ඨානයක් ගත්තොත් ඒකේ බර අරගෙන ලක්ෂයක් කතා කරත් Taman කතා නොකර හිටියොත් කාටද පුළුවන් හොල්ලන්න. ඒ මනුස්සය අනික් කටට ආදර්ශයක් වෙනවා. වෙලවල Tamanගේ වැඩ බේරගන්න පුළුවන්. මේක හැබැයි ද්වේෂයෙන් කරන්න එපා. කතා නොකර මේක ද්වේෂයෙන් කරනකොට මනස මේ කුරුවල් වෙලා ඊට පස්සේ වෙනම බේත් බොන්න වෙනවා. ඒක නිසා කතා නොකර සිටීමට විරුද්ධව සරුවචනංශේ පවාරණ ශික්ෂාපදයක් පළවා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට තව භික්ෂුවක් ළඟට ගිහිල්ලා වස්ව විවරණට පස්සේ පවරන්නේ කියලා මගේ අතින් හිතින් කයින් වචනයක් වැරදුනා නම් අනුකම්පා කරලා කියන්නේ මං දැක්කොත් ඒක හදාගන්න. කතා නොකර ඉන්න එපා. කතා කරන්නේ අන්‍යෝන්‍ය පිරිසුදු භාවයේ සඳහා. එහෙම නැතු මේ මේ දස කතා වස්තු පනවලා තියෙනවා. නමුත් මේ දෙතිස් කතා කරන්න එපයි කියලා. ඉතින් ඒක මේ දෙපාර්ශ්වෙම තේරුම් ගන්න. දෙපාර්ශ්වයේ තේරුම් ගන්න ඕනේ කතාවෙන් තොරව අපිට ඉන්න බෑ අපි ශ්‍රාවකයෝ. බුද්ධ දේශනාවේ අහුම්කන් දීලායි අපි තේරුම් ගන්න. අපිට නැතුව සුවම්බූ ඥානෙන් දාන ඥානෙ පහළ වෙන්නේ නැහැ. අහුම්කන් දුන්න නැත්නම් ගන්න වෙන ක්‍රමත් නැහැ. ඒ නිසා අහුම්කන් දෙන්න ඕනේ කවුරුර කතා කරන්න. යන්නේ කතා කරනකොට ප්‍රයෝජනෙයි සලකලා කරනවා කියන එක මම හිතන්නේ ඔය භාවනාවේදී ගොක් මේ ඉහළ මට්ටමට ගියාට පස්සේ විශේෂම ওই නිබ්බිදා ඥාන භංග ඥාන භය ඥාන භයතුපට්ඨාන ඥාන ඒව පහළුණාට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ නොදැන වගුරුවන වපුරන මේ විතක්ක ਵਿਚාර වලින් කතා වලින් කොච්චර භාවනා කරත් හොදන්න බැරි ගුවක් ගෑවෙන්නේ හොදන්න බෑ මේක එකයි කරන්න තියෙන්නේ එතෙන් එනකොට මේකට වැට බැඳගෙන කතාවට වැට බැඳගෙන භාවනා කළොත් එකතුවක් තියෙනවා එහෙම නැත්නම් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ඇරලා තියෙන ලාහට කොච්චර ගෙම්බ එකතු කරත් එකතු කරන එක දුකයි ගලෙන් ගෙම්බෙකුද කරනවා නම් වෙන වගේ ක්‍රමයකට කරන්න. ඒ නිසා මේ වෙනමම උදාන ගාතාවේ සූත්‍රයක් වශයෙන් මේක සඳහන් වෙලා තියෙනවා. නමුත් මේක ඇත්තට මස් නෑ මේ කතාවේ තනිකර සුදු ඇට විතරයි තියෙන්නේ. නමුත් ਵਿਚාර සැකිල්ලක් තියෙනවා. ඇට සැකිල්ලක් තියෙනවා. භාවනා කරනකොට කරනකොට පුද්ගලයා මෝරනවායි කියලා කියන්නේ ඕන ඔය නිස්සද්ද භාවයටපත් වෙන එකයි. ඉතින් මේ මම කැමති මගේ අදහස් වශයෙන් මේක ඉදිරිපත් කරන්න. ඉතින් මේ මතින් හෝ නැත්නම් තම තමන්ගේ භාවනා පැත්තෙන් හෝ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම මෙල්බන් වල ඉන්න කට්ටියත් මේ කායික වශයෙන් සම්බන්ධ වෙන අයටත් කරුණාවෙන් ආරාධනා කරනවා. වාගේ විශාල කෙලෙස් ප්‍රමාණයක් මතින් දෙක. ඒක ඒකෙන් අර ඇතුලේ තියෙන අර දැවෙන තැන ස්වභාවය ඒක එතනම භාවනා කරත් නකොට මේ විශාල වේදක්. විශාල මේ මේ කතාව පටන් ගන්නකොට මේ හිතන මේ දැන් වර්තමාන දානකට දාන පුතෝ ගැන හරි අමුතුරේ ගැන කතා කරනකොටම ඇතුලේ තමයි ලොකු මේ අපුවට හරි මේ අදවීමක් ඇති වෙනවා. ඉතින් එහෙනම් අර භාවනා නොකරන අය වුණත් මේ කතා කරන එකෙන් අර ඉන්නගෙන ගමන් වැඩ කරන කෙනෙක් සාමාන්‍ය මිනිස්සු වගේ ඒක අර සීයේ නැති කටියට ඒක අර ඒතුලේ විශේෂ දැනෙන්නේ ඉතින් මොකක් කරන්නේ අතර මේක දැනෙනවද කතා කරුවා හටන් ගන්නකො නතර නොසන්නේ පත්‍රය බලනකොට බලන පත්‍රය ආවොත් කියලා දෙන මොකද පත්‍රේ තනි කරමු තියෙන්නේ ඔය දෙතිස් කතාවලින් කරනවා. එහෙනම් ඒ ඒකට තමයි අපි කියන්නේ භාවනා නොකරන පුද්ගලයෙක් නේ. මේකේ විශාල දේශයක් ඒකෙන් තමයි. අපායගාමී වෙන කතන්දරේ නෙමෙයි වර්තමානයේ මේ මොහොතේම බලවත් දුකකටපත් වෙනවා කියන එක. ඒකෙන් තියෙන භයානකම දෙපැත්තක් එකතු කරන්න පුළුවන් එකක් තොරතුරු තාක්ෂණයේ ඉන්න නිසා අපි අපිව දියුණු වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අසරණ වෙනවා අනාථ වෙනවා විනාශ වෙනවා කියන එක. හැම තැත්තෙම කොක්ක වදිනවා. දැන් ඔය හැම කෙනෙක් ළඟම සෙල්ෆෝන් එකක් පාවිච්චි කරනවා සෙල්ෆෝන් එකේ chip එකක් තියෙනවා කවුරු වුණත් දැනගන්න ඕක ඕෆ් කරලා තිබ්බත් ඕන කෙනෙකුට ට්‍රේස් කරන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. ඒක හැම කාර් එකේම තියෙනවා ස්විච් එක ලොක් කරන්න එකේ chip එකක් තියෙනවා ඕන තැනකේ කාර් එක යන්නේ කොහෙද කියලා දැනගන්න. ඊට අමතරව ඕනේ ටෙලිෆෝන් කම්පියුටර් කොහෙ තිබ්බත් ඕෆ් කරලා තිබ්බත් ඒ මිනිස්සුන්ට අල්ලන්න. නැත්තම් ඔය ඔසාමලා අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හදලා තියෙන්නේ මේ අපිට අපේ ප්‍රියම්බිකාවත් එක්ක කතා කරන්න නෙවෙයි. අපි යම් තැනක ට්‍රේස් කරන්න ඕනේ නම් ඒගොල්ලෝ කියලා තියෙන්නේ මොනවාක්වත් හරියන්නේ මේ චිප් එක අරගන්න. ඒ චිප් එකෙන් ඔයා හිතුවපතු සම්පත් හම්බ වෙනවා. හැබැයි කොහෙද යන්නේ කියලා ඔක්කොම තේරෙනවා යම් කිසි විදිහකට දඟලන්න આવොත් කැරට්ටුව පෙන්වනවා. ඒ පෙන්වන්නේ බුද්ධ ආගම දිනු කරන්නවක්වත් මොනවක්වත් නෙවෙයි මිනිසුගේ තියෙන බලාධිකාරී දිනු කිරීම අදහස විතර. ඒ නිසා තොරතුරු තාක්ෂණය තුල විශාල දිනුවක් තියෙනවා. විශාල දිනුවක් කාගෙට කාටද ආඩම්බරයක් වෙන්නේ? එහෙම නැත්නම් කාගේ න්‍යායපත්‍යයක්ද කියලා තාම ලෝකයා දන්නේ නැහැ. තාම ලෝකයා දන්නේ නැහැ. ඔය තොරතුරු තාක්ෂණය අවුරුදු 20කට ඉස්සෙල්ලා දිනු කරලා ටික ටික නිකුත් කරන්නේ ඒගොල්ලන්ට ඕන ඕන විදිහට හදාගන්න. එහෙම මදි වුණොත් ඒ තොරතුරු අහගෙන කවුරු හරි යන්නේ නැත්නම් ඒගොල්ලෝ කොහේ හරි විශාල කැත තැනක බෝම්බ අප්පපුරලා කියන ඕන පේනව නේද? අරසාව අපි දුන්නේ නැත්නම් ඕන වෙන දේ පේනව නේද? ඒ නිසා මේ මොකද කියන්නේ? අනේ කොහොම හරි අපි වැඩිපුර ටැක්ස් ගෙවන්නම් අනේ අරසාව දෙන්න කියලා. ඒකට කිව්වට පස්සේ ඒගොල්ලෝ කලින් හදපු සැලසුමෙන් එතන ගිහලා අරසාව දාන කැමරාවක් අටවනවා. දැන් හැමතැනම ප්‍රසිද්ධයි. ඒ කැමරා හයි කරලා පස්සේ අපරාධ නැති වෙනවා. ලංකාවේ වුණත් අපරාධ නැති වෙන බොහෝ හරි මේ පටන් ගන්නකොට එහෙම මොකද්ද වෙනව තමයි. අන්තිමට හිතන්න හැම හන්දියක් ගන්න කැමරා හදන්න ගියාම කැමරා කම්පැනිට මොකද වෙන්නේ කියලා. ඒ වෙලා ඉවරයි ඒගොල්ලන්. ඊට පස්සේ කැමරාට බය නැති වෙලා එනසෙන් ඒකට ඔය බස් කොන්දසලා ටිකට් මැෂින් එකට හත පහේ කාසිය ගහලා ගන්න හැටි දන්නවනේ. ඒ තෙල්ලන්ට ඒක කරුවාට පස්සේ කැමරාක් තියෙයි අපරාධක් තියෙයි අර කොම්පැනි හම්බෙන ගන්නත් හම්බෙයි අපි හිතනවා දැන් හරියට අට දියුණුයි අපි හර ලොකු තොරතුරු තාක්ෂණයක් තියෙනවා. ඒ වගේම අපිට කොහේ ගියත් අපිට gedara undara කතා කරන්න පුළුවන්. ඒකෙන් කාටද යටින් මේ හම්බ වෙන්නේ කියන එක කියන්නේ ඒකේ මම කියන්නේ මේ කෙලස් කතාවට වැඩිය මේ අපිට අනුකම්පාවෙන් වැඩ කරන කට්ටිය මොකද්ද කරන්නේ කියන එක. මම කියන්නේ අනිත් එක තමයි අපිට මේකෙන් ගැලවිලා තනි පුද්ගලට ජීවත් වෙන්න බෑ. මොකද අපි විශාල පද්ධතියක මේ ඉන්නේ. දෙක කතා කරන්න කෙනෙක් පෙළඹෙන්නේ කෙලස් නිසාම තමයි. ඒ කෙලෙස් නැති වුණොත් ඒ කෙලෙස් එන්නේ නැත්නම් කතා කරන්න ඕන ගමක් එන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ. ඒ ඒ කෙලෙස් තියෙන එකට කතා නොකර හිටියොත් පිස්සු වැඩි වෙනවා. යම් කෙලෙස් මට්ටමක් තියෙනවා. අන්නේ කෙලෙස් මට්ටමේදී ඒ පුද්ගලයා කතා නොකර හිටියොත් තද බල පිස්සු වලපත් වෙන එයා කතා කරවන්න ඕනේ. ඒ නිසා යම් ප්‍රමාණයක් කතා තියෙනවා. ඒ නිසා අපිට ඒව ඔක්කොම වළක්වන එක නෙමෙයි තියෙන්නේ. අපි බණක් භාවනාවක් කරනවා නම් ඒ කියන කාම විතක්ක ව්‍යාපාද විතක්ක කියන ප්‍රධාන සමත භාවනාවේ විතක්ක ටික එතන ඥාත විතක්ක ධනපද විතක්ක අමර විතක්ක පරානුද්යත පරිසංයුත් විතක්ක අනවඤ්ඤත් සංයුත් විතක්ක වගේ කියලා හිත ඇතුලේ තියෙන සමහර විතක්ක බොහෝම හොඳයි වගේ පේන්නේ නෑදෑය ගැන කතා කරුවා මොකද අනුන්ට අනුකම්පා ගැන කතා මොකද අන්තිමට නමුත් ඒක කරගෙන ගියාට පස්සේ හිත ඇතුලේ වලක්කණ්ඩ බැරි ප්‍රවාහයක් එනවා ඒ ටික නතර කරාට පස්සේ තමයි ධම්ම විතක් එන්න පටන් ගන්නේ. ධම්ම විතක් කියලා කියන්නේ මේ උපක්ලේශ වගේ. ඉතින් අපිට කවදාකවත් ධම්ම විතක් වල තියෙන වංචනික භාවය දකින්න බෑ. ওই මැදමැත්ත මේ විතක්ක පෝෂණය කරන තාක්. එනිසා අපි කාම විතක් අයින් කරලා මැද මට්ටමේ තියෙන ඔය විතක් අයින් කරාට පස්සේ තමයි තේරෙන්නේ අපි දැනගත්තත් නොදැනගත්තත් හිත යට ධම්ම විතක් කියලා જાතියක් තියෙනවා ඒ තට්ටුව දිගහැරලා ඒක බලන තාක්කල් අපි ඒකට උඩින් ඊට වැඩිය ඝන බහල විතක්ක පුරුදු කරන තාක්කල් මේ ධම්ම විතක්ක එහෙම නැත්නම් ධම්ම උද්දච්චය කියන එක දැක ගන්න හම්බ වෙන්නේ දැකගත්තේ නැත්නම් උප්පතිතාවම තමයි මැරෙන්නේ මේක දැක්කොත් තමයි තේරෙන්නේ මේ මුළු එකම පිටලා තියෙන දුකක යටම තට්ටුව වැළුවට පේන්නේ දුකක අපි හිතන්නේ මීට ඉසල මම මේ කේලම් කියපු නිසායි මට දුක මම බොරු කියපු නිසායි දුක නෑ ඒක නතර කරත් යට තියෙනවා දුක්ඛ සත්‍ය කියලා දුකක් චලනයක් උද්දච්චය අන්නේ උද්දච්චය දැක ගන්න නම් මේ උවමනාවෙන් පාරේ තියෙන කුණු ලන්දේ තියෙන කුණු පාට ඇදලා දානක නැතර කරන්න. මේ ලන්දේ තියෙන කුණු පාට ඇද දැමීමක් තමයි ඔය තියෙන මැද මට්ටමේ විතක් වලට පෝෂණය කිරීම. ඉතින් ඒක උඟ දෙනෙක් කියනවා ඒක අපිට මානව අයිතිවාසිකමක් කියලා. මන්ට මගේ නෑදෑයන් ගැන හිතන්න තියෙනවා හිතන්න පුළුවන් ඔබට මොකක්ද තියෙන උමනා. වෙන්න පුළුවන්. සෝවාන් පුද්ගලයා අනාගාමි වෙනකන් අනාගාමි වෙනකන් අඩු ගානේ ඔය දස නව මහ විතක්කවල පටලැවෙන්නව නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ අනාගාමී මට්ටමේ තමයි සමාධිය හරියන්නේ. අංග සම්පූර්ණ වෙන්නේ. නිරෝධ සමාපත්තියට යන්න පුළුවන් සුදුසුකම් ලැබෙන්නේ අනාගාමී වුණාට පස්සේ අනිකුත් ලෞකික සමාධියත් එක්ක ඊට පස්සේ මේ අරහත් වෙනවා තමයි උද්දච්චය කියන ධම්මෝද්දච්චය කියන එක හොඳට පින් පොයින්ට් වෙලා තේන්න පටන් අරගන්නේ කාමච්ඡන්ද කාම විතක්ක නැති වුණාට ඥාති විතක්ක ජනපද විතක්ක නැති වුණාට ධම්මුද්දච්ච කියලා හිත යට තියෙනවා නිතරම ඉඳ දෙන්න ගතියක්. මේව සලන ගතියක් තියෙනවා කොට දාපු මාළුවා වගේ. ඉතින් අපි ඒක දැක ගන්න විදියක් නෑ අපිට හිතෙන්නේ මේක ආවේ මම පව් කරපු හිඳයි කියලා. මේක ආවේ මම බොරු කියපු හිඳයි කියලා. මේක ආවේ මම ඉතින් තමයි කෙරෙනවනේ. ඒ නිසා බුදුසසුනාංශ කියනවා බොරු කරන්නත් එපා කියන්නත් එපා පුළුවන් තරම් නැතර කරලා බලන්න ඔය යට තියෙන කැළඹිල්ල කිසි වෙනසක් නැහැ. යට තියෙනවා මිනිස්සෙක් වශයෙන් උපදිච්චාම මේ ලෝකේ තියෙන සංසාර දුක. ඒක දැක්කොත් උඹට තේරෙයි ඒක උඹේ නෙවෙයි. ඒක කාටත් උරුම දෙයක්. උඹ හිතානින්නේ ඒක උඹට එන්නේ උඹ වැරදි කරපින්දයි. කියලා නිසා වැරදි නොකරන ළමයි. බලනකොට අඩි තට්ටුව පෙන්නුවට පස්සේ තේරෙනවා මේ හිතේ තියෙන්නේ ගායක්. ඉන්න බැරි ගතියක්. නලියන ගතියක්. ඒක තියෙන්නේ අසහනශීලී ගතිය. ඉතින් මේ අසහනශීලී ගතිය නිසා අපි විතක් පුරුදු කරලා හෝ කායචුත්තරිත කරන්න පටන් අරගත්තොත් කියන්නේ මේ අසහනේ මගේ දෝෂයක් කියලා. අසහනේ මගේ දෝෂයක් නෙවෙයි මේක උප්පත්ති දෝෂයක්. මිනිස්සෙක් වශයෙන් ඉපදිච්ච සංසාරේ කිසි කෙනෙක් මේකෙන් ගැලවිලා නැහැ. නමුත් Tamange වැරද්ද Taman ළඟ තියෙන තාක්කල් Taman හිතන්නේ මට මේක වෙන්නේ මං කරපු වැරද්ද නිසා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුන් කියන නිසා ශක්ති ප්‍රමාණයක නොකරින්ද බලපන්. අදිෂ්ඨාන ශක්තිය ගනින් සද්ධාව ගනින් මාව අදා ගනින් එදාට ප්‍රතිරේ වුව නොකලත් මේ පීඩාව තියෙන. එදාට නම් දුක්ඛ සත්‍ය පරම දුක්ඛ සත්‍යයක් විදිහට තේරුම් ගනි මගේ දෝෂයක් කියලා කරේ දාගන්න එකක් නැහැ. එමීයට කියනවා ආර්ය ලෝකේ ඉන්න මිනිස්සෙක් කියලා. මේක මම කරපු නිසා මගේ දේ අරේ මේ දාගන්න මිනිහට කියන පුතඥය. ඔහුගේ ආකල්පයේ වෙනසක් මිස පිළීමේ නම් සම්බේයක වෙනසක් වෙන්නේ. පිළීම පිළීම බව බාරගන්නේ වොමනාවෙන් කරේ දාගන්න ටික අයින් කරපු මිනිහට තේරෙනවා ඒව නැති වුණත් මේ පිළීම තියෙනවා. කාට චෝදනා කරන්නේ? මම කර දෙයන්නාසෙට චෝදනා කරන්නේ. බුදුහාමර කියලා තියෙනවා දුකේ ලෝකෙ පිහිටලා තියෙන කියලා. ප්‍රභාවිතාම අදිෂ්ඨාන ශක්තිය ප්‍රතාපවත් විදිහට වීරයෙක් විදිහට පිළිගන්නවා මේ දුක දුකමයි. ඒක උඹට දෙයක්වත් මගේ දෙයක්වත් කවුරු කරන දෙයක්වත් නෙවෙයි. උඹ වරද්දාගත්තොත් කාය දුස්චරිත වචී දුස්චරිත උඹ හිතන එක මට ආපු අකුසල කර්මයක් කියලා. බුදුහාමුදුරණත් ඒ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යම තමයි. ඒකට යන්න ලොකු වීර්යයක් ඕන. ලොකු කාය සීලයක් රකින්න ඕනේ, සමාධියක් තියෙන්න ඕනේ, ප්‍රඥාවක් තියෙන එකල හැකි ශක්ති ප්‍රමාණය. ඇඟේ යෝනාවෙන් දාගන්න කියලා සයින් කරනවා. ඒත් මතුවෙන මේ පීඩාව, එහෙත් මතුවෙන මේ දවන, තවන ගති දෙකට බීජ මොන දේ බලනකොට මේක තමයි බුදුහාමුදුරු බාරගත්තේ පළවෙනි දුක්ඛ සත්‍ය වශයෙන්. මම හිතන්නේ මේක ආවේ මගේ වැරද්ද නිසායි කියලා. අසෝලා මට මේ කරපු එක. ඒ මොකද හේතුව මම කොක්ක ගහලා තියෙන නිසා. මගේ සක්කාය දිට්ඨිය නිසා, තණ්හාව නිසා, මානෙ නිසා. නිසා බුදුරජාණන් වහන්සේ මේ දුක නැති කරුවයි කියලා මේ ලෝකේ තියෙන පාරවල සේර මට්ටම් කරලුනේ ගිහිල්ලා. කාන්තු සමතලා කරලා වලවල් පුරවලා කරන වැඩක් කරුවේ නෑ. ඕක ඔය උඹලා කෙරුවත් නැතත් තියෙන එකක්. උඹලා කාය වචී දුස්චරිත කරුවොත් උඹ ඒක උඹේ කියා ගන්නවා. ඒක වෘතජනයි. ඒව නොකර ඉඳලා බලපන් ඒත් ඕකමයි එදාට සතුටින් ජීවත් වෙනවා මේක තමයි සත්‍යය මේක තමයි ලෝකේ පරමාර්ථේ කාගවත් දෝෂයක් නෙමෙයි මේක මට දරා හැකි දරිය හැකි මේ ප්‍රමාණය මට දරන්න පුළුවන් මොකද කොහොමද හිතයත් හම්බෙන්නේ අය උත්තර හොයන්න යන්නේ උත්තර හොයන්න වෙනවා කාය දොස්චර්ත වාචී දොස්චර්ත තියෙනවා. ඒකට කාය දොස්චර්තේට සීල ශික්ෂාව, වාචී දොස්චර්තේට මනෝ දොස්චර්ත සමාධි ප්‍රඥා භාවනා ඒ ටික කරලා පුළුවන් තරම් යටපත් කරාට පස්සේ අඩිය පේනවා. භෞෂත භාවයක් නෑ මේ ලෝකේ තියෙන කිසියම් දෙයක් නරක නම් ලෝකේ තියෙන්නේ නෑ රීල වඳුරට දැලිපිය නරකද වඳුර දැලිපිය නරක උ කපා ගන්න ඉන්න ඒ දැලිපිය නරක නෙවෙයි බබට හම්බෙච්චාම වැඩ ගන්නවා දැලි වඳුරට හම්බෙච්චාම කපා ගන්න ඉතින් දැලිපිය නෙමෙයි දෝෂෙදී නරකම නියතර අම්බිච්චා ඒක නම් බෞද්ධ භාවයේ නැතුව ජීජී මේ පැවිදි ජීවිතයක් හෝ යෝගාචරයක් ගත කරන්න බෑ. නමුත් ඒක මහානන්දත්ත කරගෙන ඒකම ලොක් කරගත්තොත් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්න. ওই දේත් ප්‍රයෝජනෙ අත්‍ය විතරයි තියෙන්නේ. ඒ තිබුණාට වැඩක් නැහැ. වැඩ ගන්න දන්නේ නැත්තම්. එහෙම නැතු හිතනවා මේක නිවනටත් වැඩිය ලොකුයි කියලා බෞද්ධ භාවයේ ලොක් කරලා මානකාර කරගත්තොත් නිවන ලැබ ගන්න අනිත් වගේ මේ දේ පාවිච්චි කිරීමේ හැසිරීමේ දක්ෂකම ඒක බොහොම වැදගත් දෙයක් භාවනාවේදීම නෙවෙයි ඒක හම්බෙන්නේ සාමාන්‍ය සාමාන්‍ය බුද්ධිය කියලා එකක් තියෙනවා. දේවල් තිබුණු ඵලයට අපිට කෙලස් වෙන්නේ පාවිච්චි කරන හැටි දන්නවා. ඒ නිසා අපාය උපාය දන්නෝ අපාය නොවැටිති කියලා කතාවක් වෙනවා. පාවිච්චි කිරීමේ උපාය දන්නවනම් කොච්චර පෙට්‍රල් මෙතන තිබුණාට මම මෙතන සිගරට් දුවට ප්‍රශ්නයක් නැහැ. මට්ටමක් තියෙනවා පැනපු ගමන් ඒකට පැනපු ගමන් ගින්දර ගන්නවා. ඒකෙන් ඈත්ලා ඉන්න දාකල් හරි ඉතින් අපි කියනවා සාමාන්‍යයෙන් මේ හැරේ කිට්ටුක සිගරට් බොන්න එපා කියලා. කියන්නේ සිගරට් එකේ නෙමෙයි දෝෂේ තියෙන්නේ. මේ පෙට්‍රල් එක සමීප භාවයත්. මේ මට්ටමට කියවම බක්කලමයි. ඉතින් කියන ඔක්කොටම පොදු වෙච්ච මේ හැටි සිගරට් බොන්න ඉපයි කියලා. නමුත් දැන් නම් සිගරට් බොන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එයා දන්නවා මේ මට්ටම පණින්නේ. දැන් මේ ඇතුලේ ගියම තරම විදුලිය තියෙනවා. වයින් කරන ගාන කියලා කිසිම තැනක විවෘත වෙන්න තියන්න බෑ මොකද අත වදිනවා කියන නමුත් විවෘත වුණාට වදින්නේ නැහැ කවුරු හරි ගිහලා ඒක තමයි වලිගේ ගහන්න ඕනේ නැත්නම් ඇඟිල්ල ගහන්න එතකොටයි වදින්නේ නමුත් සාමාන්‍ය මිනිහා දන්නේ නැති නිසා වයරින් කරන එකට කියන සම්පූර්ණ කරන්න කියලා ඒකල කියනවා උඹ අත ගන්නවා නම් රබර් රබර් ග්ලව් එකක් දාගනි එතකොට පොඩි වයර් එක ඇරලා තිබ්බත් වදින්නේ නැහැ කියලා ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අමු වයර් එකක් අමු අතින් අත ගාවොත් කරන්ට් එක වදිනවා ඉතින් ඒක අරසා කරන තියෙන ක්‍රම කියලා කියන්නේ තාක්ෂණය තාක්ෂණ නෙවෙයි ප්‍රශ්නදී. මේ දේ මේකයි කියලා දැනගන්නවා නම් එමුණත මෙතන වයර් එක ඇරලා තියෙන කියලා දන්නවනම් ඒක මත ගන්න නැහැ. එතකොට වයර් එක කරලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අන්‍යෝගේ බෞසුත භාවයේ කිසි දෝෂයක් නැහැ. හොඳ ඥානවන්තයෙකුට අහු වුණා නම් එයා වැඩ ගන්නවා. මොඩේකට අහු වෙච්චාම නාලිය සෙලවට අහු වෙච්ච වදලිපිය වගේ කපා ගන්න. ඒකයි ඒ ප්‍රයෝජනෙ සලකලා වැඩ ගැනීම තමයි අපි කියන්නේ මේ තලතුණකම කියලා. නමුත් මේ වගේ භවන මධ්‍යස්ථානවල තැනකට ඉන්නේ තුන පුරණය බහුල වෙන තැනකදී මේ මේ කතා කරන එකේ සම්බන්ධකින් බලපතන මේ කාර්යයක් කියලා තමයි. මොකද මොකද අපි එකතුනාම කතා කරන්න ගියාම අපිට බොහෝ විට තුන් වෙනි කුලයේ යන කතාවකට සම්බන්ධ කරගන්නවා. අපි දන්නේ අතන මේ මොකද කියලා කොයි ඉතිරි ගුණ ධර්ම කොහොමද කියලා. එයාගේ පිටපැත්තේ තියෙන දිහා බලලා තමයි ඒක කතා කරන්නේ. එතකොට ඇත්තටම සම්මතිකාර විශේෂ සමාකට විජේක කරන සමාකට විශ්වගේ විශ්වෝ ගැන කතා කරන මට්ටමට එනවා එනවා මොකද කියන්නේ මෙතෙන් විතරනේ. එතකොට ඇත්තටම මේක බරපතලයි. අපි දන්නේ ඒක කියලා අපි මෙතනදී භාවනා කරාට සමාජයේ කාර්ය අපවාදයක් විදිහට වෙන්නත් පුළුවන්. අනේ විතර විතර සම්මත විශේෂ බාගවදේශයේ අනු කටශයෙන් නෝ සැලසුම් විදිහට මොකද අර තවත් ඉගෙන ගියා. ඇත්තටම රාජකතා කියන එක කමක් නෑ. නෑ රාජකතා වුණා බිම්බිසාර රජුර සෝවන්නේ. ඒක නෑ සනි මම කියන්නේ රජුර ගැන කතා කරන්න වඩා ඇත්තටම අර ඉන්නවද කුක්කලේ ඒක තමයි මේ බිම්බිසාර රජුර කියන්නේ ගුණවතෙක් තමයි. එයා ගැන කතා කරනකොට සාමාන්‍ය කතාවක දාලා කතා කරුවොත් එහෙම ඔයාට තියෙන මොන සීලයක්ද මන් දන්නව නෑ මේ කිව්වොත් එහෙම නිකන් අපරාධේ මේ ආත්මේ නිවන් ලබා ගන්න බැරි අකුසල කර්මයක් ඒ නැත්තම් වාරණයක් ඇති කර ගන්න. දෙවෙනි එක තමයි මේ වගේ තැන්වල සාමාන්‍ය කතා කරනම හරි ලාභයි. මෙතෙන් දෙන්නේ හොඳ තේරුම් දෙන නිසා එයාට තියෙනවා මේ කතා කරපුවම මට නිකන් මේ නිදානයක් හම්බුණා වගේ. කාගෙන කාගෙන යනවා කොතනින් එහාට මල පනිනවද දන්නේ නැහැ. පටන් අර ගන්නවා මේ මිනිස්සු දැකගත් එක හොඳයි මේ මිනිස්සු ලොකු කැපකිරීමක් කරලා ඉඳින අනේ මේ හරි සද්ධාාවක් ඇති වෙනවා හොරෙන් හරි කමන්නේ මේ කතා කරපු එක වටිනවා කියලා හිතෙනවා ඉතින් ඊට පස්සේ ඒක බොහොම සූද්ධතාවයෙන් ගිහලා අනිකාන මට්ටම පණින තැන කාන්තාවන් සහ පුරුෂයන් අතර තියෙන අනියන් සම්බන්ධතාවට යන තැන එහෙම නැත්නම් පුරුෂයන් පුරුෂයන් අතර වචනේ ඉක්මවල බොරුව බවට පත් වෙන තැන මොනම විජේකන් මායිම නැහැ. එනේ මායිම දන්නේ නැති මිනිහට තමයි පුතඥය කියන්නේ. එනිසා සාමාන්‍ය මාළු කඩේකදී හම්බෙන මිනිසෙකුට වඩා මෙතන හම්බෙන මිනිසාගේ ගුණයක් තියෙනවා. එනිසා කතා කරනකොට එක්ක ධර්මය එක ගුණයක් හම්බෙන්න නිසා හිතන හොරෙන් කතා කරත් කමක් නැහැ. ස්වාමීන් වහන්සේ බැන්නත් කමක් නැහැ. සුද්ධ ලාභයක් නේ තියෙන්නේ. ආධ්‍යාත්මනේ හැදෙන්නේ කියලා. නමුත් ඒ ආධ්‍යාත්මේ තන ඉඳලා කොතනදී මල පනිනවද කියන එක සීමා පනිනවද කියන එක මොන්නම තාලකින්වත් තොරක් බෑ. ඉතින් ඒ නිසා කියනවා මේ කතාව ඕනේ නැහැ. මේක හදලා තියෙන පද්ධතිය උඹට ඕන ටික දෙන්නයි. උඹ අමතරින් හොයන දේවල් තනකදී උඹට වශ වෙනවා. ඒ නිසා නැවතිල්ලෝ යන විදියට යන් කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ ඒ පවතින දේ පිළි අරගෙන යන එක නිකන් නෝන්ජල් ගතියක් වගේ පේන. ඉතින් ඒකේ සෙල්ලක් කාරකක් කරන්න හිතෙනවා. වැටක් ගැහුවොත් වැට පනින්න හිතෙනවා. ප්‍රශ්නයක් නැහැ. වැට පැන්නොත් අන්නර වගේ Tamange විශේෂ ගෝචර භූමියෙන් පැනලා ගිහිල්ලා අමාරු වැටි කෙනෙක් බාරපත් වෙනවා. ඒතර කායවත් අනුකම්පාවේ විශේෂයෙන් මතක තියෙන සත්පුරුෂයන්ගේ අනුකම්පාව නැතුව යනවා. එච්චරයි වෙන්නේ වෙන දේ එච්චරයි සත්පුරුෂයේ කත තියන්නේ ඊට පස්සේ වැඩක් නැහැ නේ මෙයාට කියලා වැඩක් නැහැ කියලා සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් කෙනෙක්ව කොන් කරන්නේ නැහැ දන්නවා ඒ සත්පුරුෂයා දන්නා තමයි මෙතෙන් එනකොට කොච්චරක් වෙහෙස වෙලා ඩාවේ කියලා නමුත් සැරයක් දෙසරයක් තුනක් කිව්වට පස්සේ ඒ එයාගේ ගතිය අරින්න නැත්නම් ඊට පස්සේ ඒ ලයිස්ට්ුවෙන් කපලා දාලා නිකන්. කියන්නේ ඒකට කියන්නේ බ්‍රහ්ම දණ්ඩේ කියලා කත උපදේශ දීම නතර කරනවා. උපදේශ ඒක තමයි ශාසනය කරන්න තියෙන මරණ දණ්ඩ. ප්‍රඥාට ඊට පස්සේ ආය උපදෙස් දෙන්නේ නැහැ. උපදෙස් මොනවාරි ආවනේ කැමැත්තක් කරගන්න. අතලා දාන කෙනෙක් එකක් කියනවා, දෙකක් කියනවා, තුනක් කියනවා කිව්වට එකම දේ කරනවා නම් ධර්මයේ ගෞරවය තියෙනවනේ. Tamanටත් වෙන වැඩ තියෙනවනේ. ඒ නිසා උපදෙස් දීම නැතර කරුවාට පස්සේ ඒ කියන්නේ සත්පුරුෂයෙක් විසින් ඒ වගේ කොන්ක්‍රීමට අහු වුණාට පස්සේ ඒ ආකල්පය හදන්න හරියනවා. නමුත් ඕනම තැනකට මතක තියාගෙන ඉන්න ගිය අලුතෙන් භාවනා මධ්‍යස්ථාන ගියා නම් සුමාන දෙක තුනක් ඇද්ද කුසල බලන් දෙපා කාගෙවත් ප්‍රශ්න මොනවාක්වත් අහන්න එපා. දෙන දෙයට කරලා ඉන්න බඩ ඔක්කොම ගරු කරනවා. මේ භාවනා දතේ ලොක්කගේ ඉඳලා කැපකාරය දක්වා සියලු දෙනාම ගරු කරන්න පටන් ගන්නවා. බුරුමේ යන්නේ ඉස්සලා ඔය මේ මට මතකයි මට මතකයි හාමුදුරුවනේ නම මොකද්ද කියලා ප්‍රංශ හාමුදුරු කෙනෙක් අපි දෙන්න සැලසුම් කර කර ඉඳන් තමයි මට බුරුමෙන් ලැහැතුනේ ඊට පස්සේ කිව්වා මම එකක් කියන්න අපි අලුත් තැනකට යන්නේ අලුත් භාෂාවක් මිත්‍රයයි මට කියන්න තියෙන්නේ ගියාට පස්සේ දෙන දේ මිසක්කා මොනම දෙයක්වත් අලුතෙන් ඉල්ලන්න යන්නත් එපා කතා කරන්නත් එපා බිම බලාගත්ත ගමන් ඉන්න එකයි ඒක කවුරු ඇවිල්ලා අහනවා ඔයාලට මොනවද අවශ්‍යද ඒ අහන්නේ අයිතිකාරය නෑ අවශ්‍ය නෑ බොහොම ස්තුතියි හොඳයි ඊට පස්සේ ගිහිල්ලා කියනවා ආවලා බිමයි යාට උන් දෙයක් තියෙනවා හොයලා බලලා කරලා දෙන්නේ කියලා ඔක්කොම ආරක්ෂක සංවිධාන සලකන බැරි වෙලා හරි ගිහිල්ලා වල මට මේක නෙමෙයි මේක කිව්ව නේද එන ඉවරයි. ඊට පස්සේ වැඩන්නේ ඊට පස්සේ දන්නවා මීයාගා කොහේ ගියත් මොනම දෙයකින්වත් සන්තෝෂ කරන්න බැරි එකෙක්. ඊට පස්සේ කියන හොයන කපන් කියලා නිකන්. නිසා කිසිම ගුණයක් ඕනේ නැහැ. ඇස් දෙකයි, කටයි අරසා කරන හොඳට තමයි ඒ ගිය තැනක තියෙනවනේ නීති පද්ධතිය. එච්චරයි. පුදුම ගෞරවයක් දිනා ගන්න. මේ ගුණයකට නෙවෙයි. ඒක විදිහට ඒක සભ્યත්වයක් එහෙම නැත්නම් ඒක විදිහට බලනකොට ඒ ඒ මිනිසෙගේ තියෙන නීති පද්ධතියට ගරු කෙරිලා. ඒතකොට මේ මිනිස්සු ඉබේම ගරු කරනවා. අපේ වෙලා තියෙන දැන් මේ අයිතිවාසිකම් සඳහා හටානක් නේ පටන් ගන්න තියෙන්නේ. මම මේ දෙන්නේ ගියොත් මෙතන ඉන්න කෙනෙකුට ලැබිය දේවල් මට ඔක්කොම ලැබුණා. කිසිම තැනක සූත්‍රයේ සඳහන් කරලා නැහැ මේ අයිතිවාසිකම කියන වචනේ බුදුහාමුදුරුවෝ. ඔබට තියෙන අයිතිවාසිකම තමයි දුක්ඛ දත්‍ය. ඒක විදවන. ඒක අවබෝධ කරගනින් පිට මේක විනෝඩ මට මේක ඕනේ. මේක මේ වෙලාවේ ඕනේ. ඒ සියලු දේම කරන්නේ Taman සත්පුරුෂයෙක් හා සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවට පොඩි අභියෝගයක් කරගන්න. ලද දෙයින් සතුට වෙන ගතිය ආවොත් බෞද්ධයෝ සත්පුරුෂ විතර නෙවෙයි දෙවියෝ බ්‍රහ්මයෝ පවා. ඈත ඉඳලා වඳිනවලු මොකද යාව මනින්න බෑ. කාටවත් මනින්න බෑ කවුද කියලා. මනින්නේ මේ මේ අරකට මේකට ගනුදෙනු කරන වෙලාවේ තමයි. දැන් මොනවා කරන්නතෝ ලැබෙන ඕනේ පාඩුවක් වෙච්චා කරගෙන ඉන්නව නේද? පුදුමාකාර ගෞරවයක් හම්බ වෙනවා. ඒක මේ අත්විඳින්න පුළුවන්. එහෙම නැත්නම් ඒක නම්බුවක් විදිහට පලඳගෙන ජීවත් වෙන්න පුළුවන් ජීවිතය තමයි පැවිද්ද කියන්නේ. පැවිද්දට යම් කිසි කාර්යනා කරන්න ගිහලා කරපලින් එකයි තියෙන්නේ. ආර්දනා කරපෙන්න ඇවිල්ලා ඒ ටික සපෙලා දුන්නේ නැත්නම් ඊට පස්සේ නොගින් නිකන් ඉන්න. කියන්නේ නැත්නම් මොනවත් නැහැ. කෙරුවට පස්සේ එපා ටික විතරක් කියනවා. කරබන් නිකන් ඉඳපුවාම කවුරුත් වගේ සැසි පැවිදි කරන මොස පැවිද්දෙක් කියලා මට මේක ඕන හරි කොහොම කියලා කියන්න පටන් ගත්තා පස්සේ ඒක ඉතින් ඒ ඒ පැවිදි මොකද්ද කියන්නේ. පැවිදි සමනාකල්ප වලට සුන්දර නැහැ. ඒකමයි යෝගාවචරය කියන්නේ. ඒ පැවිද්ද පුහුණු කරනවා. ඒ පුහුණු කරන කාලය තුල අයිතිවාසිකම් සටනක් නැහැ. අයිතිවාසිකම් ඉෂ්ට වෙයි කර්මేశා කර්මඵල නීති අනුව. ඒ පවතින නීති අනුව ඒ අනුව විඳින්න උනත් මොකක් හරි ඒක ප්‍රෙස්ටිජ් එකක් වෙනවා. එහෙම නැත්නම් ඒක ලොකු ගෞරවයක් වෙනවා ආධ්‍යාත්මික වශයෙන්. මම මේ දේ වින්දේ මේ සදාචාරය වෙනුවෙන්, නිස්සද්දතාවය වෙනුවෙන්, හික්මීම වෙනුවෙන් කියලා ඒකට කවුරක්වත් නිඳා කරන්නේ. ඒක නෝන්ජල්කමකුත් නෙවෙයි. කොයි පුද්ගලයක්ද භාවනා මධ්‍යස්ථානවල ශාරීරික භාවනා කරනකොට ආයෙත් පස්සේ ඒ ආමනුෂය හිතන්නේ මම භාවනා මධ්‍යස්ථානෙට තුමා මේ කටේ ගැනීමක් ගන්න දෙන්න ගත්තා වගේ ඉතින් හිතන්නේ. ඉස්කෝලේකට පස්සේ හැම කෙනෙක් එනකොට ඉන්නේ හරියන්නේ අපි තුනත් ඒ කියනවා. එනකොට ඉන්නේ බොහොම මේ සමන්ව මොනවා කියන්නේ නම් කටේ ගන්න දෙන්න මේ අපි ඉගෙන ගත්තා නම් ඒ ඉගෙන ගැටේ එළිය ලේබල් තියෙනකොට කියන්නේ හරකට තියෙන ඕන කෙනෙක් හදාගන්න. ඒකේ ඒක තැනක වැඩිකල් ඉඳීමෙන් වෙන මලකඩයක්. එනකොට බොහෝම යටහත් පහත් ඕන දෙයකට හැදයි. ඊට දවස් දෙකක් තුනක් හතරක් හැසිරුණානේ අරක තියෙන මෙතනයි මේක තියෙන මෙතනයි ගියාට පස්සේ මේ නිකන් දින මට මෙහෙම එකක් අවශ්‍යයි. මේ ඒක නෙමෙයි සාමාන්‍ය මෙතන කළු පාට එකක් නැද්ද වෙන්නේ. මේ දිගේ මේක නෑනේ. ආ. අතන නම් තිබුණා ස්වාමීන් වහන්සේ ගත්තර කමන්නේ නැද්ද? ඉතින් ඒකට දැනගන්න මේ මනුස්සයා ඇවිල්ලා තියෙන්නේ ඒ එකක් මොකද්දෝ බලාගෙන. ඒක වෙන්නේ නැහැ පළවෙනි සැරේ තාප මනුස්සයා තුළ. ඒ නිසා හැමදාම ආධුනික මනසක් ඇති කරගන්න. කියන හැමදාම ආධිකම්මික යෝගාවචරයක් වෙන්න කියන මං අහවල් දේ දන්නවා. මට අහවල් දේ ඕනේ. මට අහවල් දේ මට තේනවා කියලා ඒ ඉඟි කරනකොටම උඩ ඉන්න මනුස්සයාට භාවනා කරන්න ඕනේ තේරෙනවා මේ මොකාටද මේ මේ කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඉතින් ඒක එන්නේ කරප්ෂන් එකේ. කරප්ෂන් කියලා කියන්නේ එක තැන බොහෝ එක ඇසුර වැඩි වීම. කල් යනකොට කල් යනකොට මේ මලකට ගන්න. කොයි දේ වුණත් මලකනවා. අලුත් පිටම තියෙන බුදුම නවකම. බුදුම කෝල ගතිය. බුදුම කෝඩු ගතිය. ඒක හරි හරි සුන්දරයි. පොඩි ළමෙක් ඉස්සරහා ලෝකෙ ඉපදෙච්චාම සියලු දෙනා වහයලාගෙන ඒ දරුවට උදස්ථාන කරනවා. ඒ දරුවා අරක දීපම් මේක දීපම් කියලා සටන් කරන්න පටන් ගත්ත ගමන් අම්මටත් එපා. අම්මට තාත්තටත් එපා වෙනවා. දින දෙකක් කාලා ඉන්න තාක්කල් අනේ පුක පැත්තක් තිබිලා. අනේ බබා හරිම සෝකයි. බැරි වෙලා හරි වචන දෙකක් කතාන්න පටන් ගන්න මට ඕක එපා මේක කියපු ගම ඒ බඩපු අම්මටත් එපා. මේ ඒ තරම්ම මේ ඉල්ලාගෙන කනවා කියන එක ඉල්ලන කෑමක්. ඉල්ලගෙන කනවායි කියලා කියන්නේ ඉල්ලගෙන කෑමක්. මේ දින දෙයින් යැපෙනවා කිව්වට පස්සේ බුද්ධ වෙලා තමයි කරන්න පුළුවන්නේ. නැත්තම් හිතන්නේ මේක නිකන් මොකද්ද මේක ඇති වෙන්නේ නෝන්ජල්කමක් කියලා. ඉදාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ කවුරු කොච්චර ඉල්ලන කෑවත් මේ ප්‍රතිපත්ති අල්ලගත්ත මනුස්සයට හිංස කරන්න බෑ. ඒ ඒ කරන කෙනාට බාධා කරන්න බෑ කාටවත්. ඒක සදා කාණික සනාතන ධර්මයක් තියෙන්නේ දින දෙයින් ජපෙනවා. දින දෙයින් සතුට වෙනවා. එහෙම නැත්නම් මේ ඇති කියන්නේ පුරුදු වෙනවා. enough. මුන්දේ කරේ මේ ලැබුණ හොද්දතෝම ඇති කිව්වට පස්සේ ලැබෙන්නේ කවුරුන් සලකා බලලා අනේ නෑ මෙයාට මේක කරලා දෙන්න ඕන කියලා එයා වග කියනවා ඒකට. දැන් මට ඕන කියපු ගමන් ආ මෙන්න දුන්න පුළුවන් නම් කපන් බැන්නම් කපන් කියලා ගමන ගන්නවා. ඒ නිසා පුදුම පුදුම මේ ඒ නීතියේ ඒ ඒ තියෙන මේ සමාජ නීති මේකට කියන්නේ කැලෑ නීතිය කියලා. අයිතිවාසිකම් සටන් කරන්නේ නැතුව ඉන්න එකට කියන්නේ කැලෑ නීතිය කියලා. ඒක බලවතා ජයගන්න. අකමන්නේ. ඔබට ඇති නම් කාපන් කරවන ඉන්න ගියාම තමගේ කොට ලැබෙනවා. ඒකට කියන්නේ මානව කියන වචනේ කොහෙන් තෝරාගෙන තියෙන බුදුහාමුදුරුවෝ එහෙම මානව හිතවාදී කතාවක් නෑ. බුදුහාමුදුරුවෝ මානවය නිවන් දක්කර කතාවක්. මානව අයිතිවාසිකම් කියන්නේ මේ සංසාරේ රඳන කතාවක්. මොන මානවයිතිවාසිකම් තමයි තියෙන්නේ. මානවයිතිවාසිකම් කියන්නේ දුක. බුදුහාමර මානවයිතිවාසිකම් අන්තිම සටන් කොල්ල නැහැ. බුදුහාමර කියේ මානවයට නිවන් දකින්න පුළුවන් පුළුවන්කම් පෙන්නලා දීලා තියෙනවා. මානවයිතිවාසිකම් කියලා කියන්නේ මේ දැන් තියෙන එක වදාගෙන කන්න කරන වැඩ. අන්ධාරේ වදාගෙන කන්නේ එක. ඌව නිකන් මේ බොයිලා. ඒක මේ බලන්න ඒ ඉතින් මොකද්ද බැඳපු මිනිස්සු දන්නවනේ. මොකද්ද ඔය වෙලා තියෙන්නේ? බැඳේ කියලා ඕකනේ ඒක මන්තන අතුරු කරන්න යන්න ඉස්සෙල්ලා මණිකට සාරිද ඕනේ මණිකට මොනවද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්න. අනේ ඔන්න බැඳලා පව් පව් වෙනකොට වැඩි කෝක කෝක වෙනකොට මේ gederම යක්ෂණී යක්ෂයා වෙලා පැහැදිලිවම කියනවනේ. පැහැදිලිවම කියනවා මූණටම කියනවා. මම යකා තමයි යකෝ යකෝ අනේ ප්‍රේම කරන කාලේ උපදිනවද බලන්න බැරි වෙලාවකත් අල්ප ගෙදර මිනිස්සුවත් කිව්වොත් චිචි ඔයා වහන් ගන්න බෑ මම ඔයා බලා ගන්න කියලා කියලා. ඉතින් ඒක මේ බොහොම මේ බරපතල ධර්මයක් නෙවෙයි සාමාන්‍ය බුද්ධිය. නමුත් ඒක Tamanda සිද්ධ වෙනකොට තේරෙන්නේ නැහැ. ලෝකයා ගැන කියනකොට අපිට hina වෙලා කියන්න පුළුවන්. ඕනම තැනක පහු වෙනකොට බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා එක තැන නතර වීමෙන් වෙන හානි. ලාභ සත්කාර වැඩි වෙනවා. තිස්තන පෙරට අයිතිය මතක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මට මේ දේ ඕන කියන එක ඒ වගේ කරුණු වගේ කියලා තිනවා අය මොකද මේ චතුරාර්ය සත්‍ය වගේම තමයි. එක තැන හිඳීමෙන් බොහෝ කල් ඉඳීමෙන් සිදුවෙන දේ. ඒ නිසා සර්වඥාන්තිකට චාරිකා ක්‍රමයක් ඒ දවස් සඳහන් කර දෙලා තිනවා. ඒ තැන් තැන් වලට යනවා. ඒකට මේ මනසට අර පරිසරය වෙනස් වෙනවා. ඒක මේ ලස්සන කිව්වා මේ ලස්සන කියන්නේ මේ කාලේ ගැලපෙන විදිහට ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කිව්වා ස්ථාන දෝෂ කියලා જાතියක් වෙනවා. ඒක තැනක හිටියොත් භූතයෝ වෙනවා. ඇවිදින මිනිහට භූතයෝ නැහැ. ඒ මොකද එයාගේ ග්‍රහචාරය වෙනස් වෙනවනේ. දැන් භූතයෝ වැඩ කරන්නේ ඔය එක එක ග්‍රහයෝනේ ඒ ග්‍රහයෝ යොමු වෙච්ච තැනට භූතය බලපාන. Taman ඒ තැනින් පැත්තකට ගිය ගමන් වෙන භූගෝලයකට භූගෝල වෙන තැනකට ගියම වෙනස් වෙනටක් ගන්නවා. ඒ නිසා ඇවිදින මිනිහට දැන් මේ මේ ගෙදර ගෙවලයක් ඉන්නවා කියලා දැන් මේකෙන් එළියට ගියම ගෙවලයාගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගෙවලයාට ඕන දෙන ගේ ඔබ තියාගන්න කියලා ගිය ගම ප්‍රශ්නේ ඉවරයි. මෙතන ගෙදර ප්‍රශ්නේ කියන්නේ ගෙදර කියලා ගත්තොත් මට මේවට තියෙනවා අතරම නම් මම මට මෙතෙන්දි මෙසේජ් එකක් ඇත්තට මේ කියන්නේ මේ වෙන වෙන තැනකට ගියොත් මීට වඩා රාජ්‍යන කෙනෙක් හිස හිස දැනනවා ඒක පරිලෙකේ ඒක කාරණා වශයෙන් කියනකොට කියනවා නෙවෙයි හොඳට දැනනවා මේ කාලය වෙන නිසා තමයි මේක නමුත් අර සම්ස් මෙහෙම දැන් වර්තමානයේ අර මේ එතකොට ඉතින් ඒ අර ඒ වෙහසක් දැනගෙන ප්‍රයෝජනේ වැඩි නම් පාඩු යමක් විඳගෙන හරි කරගෙන යනවා. ඒ කරගෙන යන්නේ හොඳට එතෙන්දි තේරෙනවා මේ මැනිල්ල මනින්නේ ලාභයකට හෝ සත්කාරයකට හෝ මුදලකට නෙවෙයි. නෛර්යානික පැත්තකට. නෛර්යානික දේ නම් අපිට ඔయిత වැඩි දෙයක් හරි කැප කරන්න පුළුවන්. නමුත් මේ ලාභ සත්කාර පැත්තේදී ඔය මේ අර එකතන නතර ලයිජුවස්කම් කතා කරන්නේ නිවන ලඳන් දෙමින්. ආමිෂයටනේ. තමන් වැඩ කරන්නේ ආමිෂ නෙවෙයි නිර්ආමිෂේ න ඔය ප්‍රශ්න බලපාන්නේ නැහැ. ඒකේ මහ මහ වේතන ගියාට පස්සේ තමයි තේරෙන්නේ නොගිය කෙනාට ඒක තේරෙන්නේ නොගිය කෙනා ලෝකේ දිහා බලන්නේ ආමිෂයේ පැත්තෙන් නැත්තම් මේ අයිතිවාසිකම් පැත්තෙන් මෙතන අයිතිවාසිකම් තියෙන්නේ ලාභයට සත්කාරයට නෙමෙයි නෛර්යානික දෙයකට ඒ සඳහා බුදුරජාණන් කියන්නේ එලෙව්වත් යන්න එපා ගහලා බැන්නත් වැඳලා කියන්න ඕනේ මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ අනේ මට අනුකම්පා කරන්න මට මට ඕනේ දඩුවමක් දෙන්න මට මේ අසුර අවශ්‍යයි එහෙම නැත්නම් වෙන්නේ නැත්නම් රෑ නොකිය ගියත් කමන්නේ මොකද අපේ ජීවිතේ ඉතරම ඔක්කොටම ඉෂ්ට යුතුයකම් ඉෂ්ට කර කර ඉන්න වෙලාවක් නෑ. තේරෙන්නේ වැරදි අත කරන යන්නේ දවල් හොපලයන්, දැන් හොපලයන් කියලා හොපලයන් නොකිය හොපලයන් කියලා කියනවා. හැබැයි අර්ථ සිද්ධිය සිද්ධ වෙනවා නම් සීල සමාධි ප්‍රත්‍යවයෙන් ගහලා එලේව පණුදම් පණුදනම්පි න පහ ජහේ තබ්බක් කියලා තියෙනවා. බැනලා තෝ පළ කිව්වත් බැඳලා එල්ලලා නැතරලා ඉන්නේ කියලා. මේ ඒ ඒ ආමිෂයට නෙවෙයි. ඒ ආමිෂයට නෙවෙයි ඒක තනි කර ආධ්‍යාත්මික නැත්නම් ණයතයන්කත්වය. මේ මෙල්බන් පැත්තේ මොකද කියන්නේ මේ බොහොම ආශාවෙන් ඉල්ලිල්ල හිටියා මේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ කියලා. සයන්ස් මේ ප්‍රශ්නයක් තියනවලු එක ප්‍රශ්නයක්. ඔව්. සානන්ත මේ පිළිවිත මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සානන්ත. ආ ඉදිරිපත් කරන්න කියන්නේ. ආ මගේ ප්‍රශ්නේ දැන් සම්ප්‍රප්‍රාප කතා කරන්න හොඳ නැති එකට දැන් දැන් ඔෆිස් වල එහෙම සිටින් වෙන්න එහෙම මෙහෙ දැන් කතා කරන්න ඕනේ කතා කරන්න නැත්නම් නිකන් පිටින් වෙන්නේ නැහැ වගේ දැන් භාවනා කරද්දී ඒක කොහොමද ඒක දැන් සම්ප්‍රප්‍රාප කතා කරන්න බෑ ඒක දැන් කතා කරන්න ඕනේ ඒකට හොදේ කරන්න කියලා මට ඒ වගේ කාර්යාල ජීවිතය නැත්නම් වෘත්තීය ජීවිතයක් ගත කරනවා අපි ඉස්සල්ලාම බතාර කරන්න තියෙන්නේ භාවනා මධ්‍යස්ථානයකට ගියාම ඒක කාර්යාලයක් කරගන්න එපා කාර්යාලේ භාවනා මධ්‍යස්ථානයක් කරගන්න එපා කාර්යාලේ ගියාම ඒ වැඩ ටික කරන්න කරන දෙයක් නෑ. ඒ කුලිය ගෙවන්නේ ඒ වැඩේට ඒකට කතා කරන්න වෙනවා. නමුත් තමයි භාවනා මධ්‍යස්ථාන ගියාම බලන්න ඕන පුළුවන් තරම් මේ දැන් කතා කරන්නේ පුරුද්දටද එහෙම නැත්නම් මේ මේකත් කාර්යාලයක් කරගන්න හදන කියලා ඉස්සල්ලාම අපිට කරන්න වෙන්නේ පරීක්ෂණ මට්ටමේ ඒ දවසේ පැයක් හෝ සුමානි දවසක් හෝ මාසික සුමානයක් හෝ කාලයක් වෙන් කරගෙන ආන්න මේක මේ කතා නොකරම සිටීම නෙවෙයි අවශ්‍ය දේ කතා කිරීමේ ප්‍රයත්නයක් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ කන්තෝරට ගියාට පස්සේ සරුවචනන්සේ බෝධිරාජ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා කතාවක් කිරීමේදී සලකා බැලිය යුතු අංග තත් සච්චතෝ තේතතෝ කියලා වෙච්ච දෙයක්ම කියනවා නම් වෙච්ච හැටියෙම කියනවා නම් කියපු දෙයෙන් ඒ මනසට ප්‍රයෝජනයක් වෙනවා නම් ඒ කතා කළ යුතුයි කියලා. ඒ කියන දේ සත්‍ය නෙවෙයි නම් වෙච්ච සත්‍ය සත්‍ය වශයෙන්ම කියන්නේ නැත්නම් ඒ සත්‍ය වශයෙන් කිව්වත් නැත්නම් ඒ මනුස්සයාට එකෙන් වැඩක් නැත්නම් කතා නොකර ඉන්නේ කියලා. සත්‍යතෝ තේතතෝ ප්‍රියතෝ උනත් වෙලාවක් තියෙනවා ඒක මනසට කතා කරන්න වෙලාවක් තියෙනවා. ඒ නිසා සරුවචනාංශේ කතා කරන වචනේ සත්‍යයක්. සත්‍ය සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ කිරීමෙන් මේ පුද්ගලයාට වෙලාවක් තියෙනවා. නමුත් ධර්ම දේශනා කරන්න වෙලාවක් තියෙනවා. ආන්න මේ විදිහට කතා කරලා يعني කතා කරන කතාවේ මේ ප්‍රයෝජනය සහ ආදීනව සලකනද අපි ඒක වෙනමම සුතුමේ වශයෙන් හිතේ වද්දාගෙන එක්ක කතා ඉවරනාට පස්සේ බලන්න ඕනේ මේ කතාව ඉවර වුණා දැන් ඒ කරපු එකේ මම කොච්චරක් ඇබ්බැහියට පුරුද්දට සමාජය අතියට කෙරුණාද sannivedanayak මොකද්ද වෙලා තියෙන්නේ කියලා sannivedana වෙන්නේ නැත්නම් පස්සේ හෝ පශුවා වර්ධනයක් කරලා දැනගන්න ඕනේ මේ වගේ කතාවල් ඊට පස්සේ පුළුවන් තරම් අඩු කරන්න. ඒ නිසා කන්තෝ ඔෆිස් වල ආදී මේ ඉන්න ගියාම හැබැයි මම දන්න දෙයක් තමයි કોઈ කන්තෝරුවෙත් કોઈ ඉස්කෝලක් කතා නොකර බුම්මන කියලා මිනිස්සු જાතියක් කියනවා. මිනිස්සු මොන විදිය කරුවා කතා කරන গুপ্ত චරිත තියෙන. ඉතින් මේ මිනිස්සුන්ට කන්තර වලින් කල බලි දාන්නේ නැහැ. මොකද මේ මිනිස්සු මේ ඔය ඇතුළට නැමිලා ඉන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට ඉඩ තියෙනවා සමාජයේ. සමහර කට්ටිය ඉන්නවා බොහොම වචනෙට නැඹුරුයි අවුට්ස්පෝකන් කෙලිම කතා කරනවා. ඉතින් ඉස්සෙල්ලා Taman තේරුම් අර ගන්න ඕනේ Taman මොන જાති කෙනෙක්ද. හුඟක් ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ Taman සාමාන්‍ය විවෘතව කතා කරනවා. මේ එහෙම කතා කරන එකනට තේරුම් ගන්න වෙනවා පටිතද කිරීම ප්‍රමාණාත්මක තද කිරීමක් කරන්න පුළුවන් තමන් ඒ දවසේ පැක් වෙන් කරගෙන හෝ භාවනා මධ්‍යස්ථානයේ ගත කරන කාලයක් වශයෙන් ඉඳලා පුළුවන් තරම් අඩු කරන්න. අරකෙදි කරන කතාවේ ප්‍රයෝජනේ සලකලා කතා කරන්න ඉගෙන ගත්තොත් මේ ඕන මෙතන එල්ලලා තියෙනවා මෙතන බෝඩ් එකක් ගේන්න මෙතන. මේ ළඟදී මම දැක්ක කවුද ඒකට මේ කියන්නේ මම හිතන්නේ නැදිමාලින්ද කොයිද හරි ගස්සපු පෝස්ටරයක් තිබුණා. කරන කතාවේ ප්‍රයෝජනේ දැනගෙන කතා කරන්න අනම්මනම් කියලා තියෙනවා නේද ඒකේ? අන්න ඒක දෙන්නකොට බලන්න. මේකේ ලියලා තියෙනවා කතා කරන වචනේ ආදීනව හා ආනිසංස දැක දැක කතා කරන්න. අනුන්ගේ ඇදේ පෙනෙන එක තමයි තමන්ගේ වරද. තමන්ගේම ඇදේ බලන්න. හැම විටම හැදිච්ච හිතවිලි හැද හැම විට තමන් හැදිලා හැම විටම හැදිච්ච වතන හැඳිදගෙන කතා කරන්න. ඉතින් මේවා සාමාන්‍යයෙන් බෝ මේ ඔෆිස් වල ගහන දේවල්. දැන් මොකද මේ අනවශ්‍ය කතා නැත කිරීම සඳහා. ඉතින් ඒ නිසා මේව සාමාන්‍යයෙන් තියෙනවා මේ අද අර ෆයිර් සිස්ටම් එකට දාලා. ඒ කියන්නේ කන්තෝරක කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා sannivedana අවශ්‍යයි. කච කච කචේ නෙවෙයි. අවශ්‍ය sannivedana ඇතිකරන ඒ කරන දේ සත්‍ය නම් වෙච්ච හැටියට කියනවනම් ප්‍රයෝජන සඳහා කරනවනම් හරි ලේසියි. එහෙම නැක සම්බප්පලපලට වැටෙන්නේ නැහැ. sannivedanට වැටෙන්නේ. ඒ නිසා ඒක නිසා ඒකදී සමාජය හදන්න හරි අමාරුයි. ඒ වගේම ඒ සමාජශීලී පරිසරයක ඉන්නකොට භාවනා මධ්‍යස්ථාන තරම් බේරලා කටයුතු කරන්න තමාරු වෙන නමුත් අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ පරිේශන මට්ටමින් හෝ සමහර වෙලාවල් වල සමහර ස්ථානවල කතාන කර ඉඳලා මේක කරන්න පුළුවන්ද කියන එක අනිත් එක මම අර ඉස්සලත් කිව්වේ ඒකයි සම්මයන් මානසික தত্ত্ব තියෙනවා කතාන කර ඉඳීමෙන් උග්‍ර වෙන්නේ. ඒගොල්ලන් කතා කරන්න ඕනේ කර තමයි ඔය කවුන්සලින් නැත්තම් ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ එංගලන්තදී පවුන් 35ක් ගෙවන්න ඕනේ පැයක් කතා කරගෙන ඉන්නවා අහනවට. ඔළුව නරකච්ච මිනිහෙක් ළඟට ඇවිල්ලා එයා කියවන්න පටන් ගන්නවා. ඉතින් අහගෙන ඉන්නවා යාගෙන ඉන්නේ වෘත්තියේම දක්ෂකමක් ඇති කෙනෙක් ෆ්‍රී ඇසෝසියේෂන් වල නැත්නම් කවුන්සිල් පවුන් 35ක් ගෙවන්න. දැන් පවුම අඩුයි දැන්. නැත්නම් ඩොලර් 70ක් විතර ගෙවන්න ඕනේ එක පැයකට. සමහර ටෙලිෆෝන් තියෙනවා ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඔළුව නරකච්ච කටියට ඒ ටෙලිෆෝන් එකට කතා කරන එක නගෙවන්න. ඒ තරම් ඒ කතා නොකිරීම නිසා බටහිර සමාජවල තදවල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ලංකාවේ නම් කවදාකවත් එහෙම වෙන එකක් නැහැ. මොකද ඇත්ති වෙන්න කතා කරනවා. ඉන්න. එතකොට මේ මේක නිසා මම කියන්න උත්සාහ කරේ සමාජය අපිට හදන්න බෑ. ඒ සමාජයේ ජීවත් වෙනකොට අපි පරිස්සම් අපි පරිස්සම් නැතුව මම පරිස්සම් කියන ඒක තමයි මූලධර්මයේ වශයෙන් ගන්න වෙන්නේ. බාර ගන්නවද නැත්නම් මේ තව කියන දේවල් තියෙනවද? හින්දු වේදේ තියෙනවා මේ අවුරුදු 7ක් මෞන රූපේ රැක්කොත් දිවස් ලබා ගන්න පුළුවන් කියලා. තුන්වෙනිස පහල කරගන්න පුළුවන් කියලා. ඒකෙදි සියලුම භාෂා පවා නොලෙජ් ගන්න පුළුවන් කියලා හින්දු ආගමේ තියෙනවා. ඒක බුද්ධ ආගමට කතාවේදීත් ඒක එකද නෙමෙයි. බුදුරජාණන්සේක තියෙනවා ආර්යවංශ ප්‍රතිපදාව, මෝණීය ප්‍රතිපදාව, සතිපට්ඨාන ප්‍රතිපදාව කියලා තවත් එකක් තියෙනවා මේ ප්‍රතිපදා හතරක්. මෝණීය ප්‍රතිපදාවේ තමයි කතා කරන්නේ. මෝණේ ප්‍රතිපදාව උත්කෘෂ්ඨ ක්‍රමයේ තියෙනවා, මධ්‍යම ක්‍රමයේ තියෙනවා, ලාමක ක්‍රමයේ තියෙනවා. උත්කෘෂ්ඨ ක්‍රමයේ කරන එකට මාස 6කට වැඩි ජීවත් වෙන්න බෑ කියලා තියෙනවා. හැබැයි මේ කාලය ඇතුළත වැඩේ සිද්ධ කරගන්නවා කිසිම කෙනෙක් දැනුම් දෙන්නෙත් නැහැ. පිරුණම් පානකවත් කාටවත් දැනුම් දෙන්නෙත් නැහැ යන්නෙත් නැහැ. මැදියෙම ඉන්න එක්කෙනා එක සැරයක් බුදුහාමුදුර ගාට ගිහිල්ලා කමටහන් අරගෙන කියනවා ඊට පස්සේ දකින්න නොලැබේවායි කිය. ආයෙ දකින්න නැහැ. මං එන්නෙත් නැහැ මොනවා වුණත් එන්නෙත් නැහැ එච්චරමයි. ඒ මධ්‍යම ප්‍රතිපදා. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා උත්සාහ කරන්න පුළුවන් තරම් මේ එක උපදේශයේ පමණයි ගනුදෙනු ඊට පස්සේ පුළුවන් තරම් පැත්තකටලා ඉන්න. ඒකෙදී ওই නාලක ස්වාමීන් වහන්සේ මේ ශාසනය කියන එක නාලක ප්‍රතිපදා කියලාත් කියනවා. බුදුහාමුදුරන්වත් මුනි කියන වචනේ කියන්නේ මොණීයවත රකින්න නිසා තමයි. බුදුරජාණන්සේ කළ යුතු කතාවක් මිසක් නොකළ යුතු කතාවක් කරන්නේ නැහැ. මම නිකන් ආවට ගියට කතා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා Hindu වේදයට වඩා මේකේ සඳහන් වෙන වචනේ තමයි ඔය අපි මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ධම්මීවා කතා අරියවා තුනී බව. කතා නොකර සිටීම නෙවෙයි ਸਰවඥාන්සේ මතක් කරන්නේ කතා නොකර සිටීමෙන් කෙලෙස් උපදින වෙලාවකුත් තියෙනවා ඒක නැති කරන්න කතා කිරීමෙන් කෙලෙස් උපදින වෙලාවක් තියෙනවා ඒක කතාව අඩු කිරීමෙන් කරන්න ඕන නිසා කෙලෙස් කැපීමේ પરමාර්ථය යන්නේ ඒ Hindu මොණේ ප්‍රතිපදාව කතා නිවනක් ගැන කතා කරන්නේ ලෞකික සම්පත්‍ය සහ භව සම්පත්‍ය විතරයි වඩන්නේ. එතනින් ගියාම අපි එක භාෂාවක් පුරුදු කරනවා කියලා කියන්නේ අපේ මනසේ භාෂාව කර වෙනවා. මිනිස්සු භාෂාවක් තියෙනවා. ඒ භාෂාවෙන් හොයාගෙන තියෙනවා. ඒක නිකන් මේ අභියෝග වෙනවා. පුංචිම ළමයෙක් අය හතර හදාරන වෙලාවේදී තරහ ප්‍රකාශ කරන්නේ කොහොමද? සතුට ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. ඒකෙදී මෑතකදී කරලා තියෙනවා ආසියාකරයෙන් ගිය මිනිස්සු ඇමරිකාවේ ජීවත් වෙනකොට ඇමරිකන් ඇමරිකාවේ හම්බෙච්ච දරුවෝ මවට දක්වන ප්‍රතිචාර සහ ඇමරිකාවේ ඇමරිකන් දරුවෝ ඉපදිලා මාවට දක්වන ප්‍රතිචාර බලනකොට ආසියාකරයෙන් ගිය දරුවෝ මවත් එක්ක සම්බන්ධතාවයේදී කේන්ති ගන්නවා අඩුයි ගත්ත කේන්තිය නිදහස් කරනවා ඉක්මන් කියලා. ඇමරිකාවේ ඉච්ච ඇමරිකන් දරුවෝ පොඩි දෙයකටත් කිපෙනවා කෑ ගහනවා දත් මිටි කනවා සෑහෙන වෙලාවක් යනවා එයාට ඒ තරහා නැති කරගන්න ඉතින් ඒකෙදී ඒ දලයි ලාමතුමා සෑහෙන කම්පාවටපත් වෙනවා. එයා කියනවා මං හිතුවේ මෙහෙම වෙනසක් නැහැ කියලා දරුවන්නේ. හැම දරුවම එක නයි එක වගේ කියලා මට කියන්නත් ඕනේ ලෝකෙට එච්චරයි. නමුත් මේ පරිශ්‍රණයෙන් පේනවා පරිසර හැඩගැස්ම අනුව දරුවන්ගේ ආකල්ප ගැනීම සහ ආකල්ප නිගහස් කිරීම වෙනස් වෙනවායි කියලා. ඊට පස්සේ මේ දලයි ලාම කියනවා ඔයගොල්ලෝ කරලා බැලුවේ නැද්ද ආසියාකරයෙන් ගිහිල්ලා ඇමරිකාවේදී ඇමරිකාවේ ළමයි හම්බෙච්චි ඒ ළමයි අතර වෙනස්කම් තියෙනවා. ඔය එකක් නේ ඔය දැකලා තියෙන්නේ. ඉතින් ඇමරිකාවේ ගිහිල්ලා ඇමරිකාවේ හම්බෙච්ච දරුවන්ටත් වෙනස්කම් තියෙනවානේ. ඒ පරාස මේ පරාසයත් අතර මොකද කියන්නේ? ඒ පරිශන කරලා නැහැ. ඒ පරිශන තමයි කියලා නැහැ. සා දාලලම තුමා කියනවා මං හරි අකමැතියි කියන්නේ මිනිස්යන් අතර ආකල්ප වෙනසක් තියෙනවා කියලා මිනිස්සු ඔක්කොගෙන් ආකල්ප එකමයි. එකම භාෂාවක් තියෙනවා. මේ කතා කරන භාෂාව නෙවෙයි කෙනෙක් කිපෙන හැටි, ඊතරා ප්‍රකාශ කරන හැටි, ආදරය දක්වන හැටි, නුරුස්නාකම දක්වන හැටි මේ ඉඟියෙන් පෙන්වනවා. එතකොට මේ වගේ එක එක සංස්කෘත ගති නැතුව එක්කෙනෙක් කරලා තියෙනවා ඇමරිකාවේ ඉන්න මිනිස්සු හිනහ වෙන මුණක් තරහ ගිය මුණක් නුරුස්නා මුණක් අඬන මුණක් පෙන්නලා අප්‍රිකාවේ භාෂාව ඇමරිකාව නොදන්නා කය අතට භාෂා පරිවර්තකෙක් දාලා hina වෙන මොනක් දැකලා අහලා තිනවා මේකෙන් මොකද්ද නිකුත් කරන පණිවිඩය මොකද්ද ඔයාලට තේරෙන්නේ අඬන මොනක් දැකලා මොකද්ද ඉතින් ඒ ගෝත්‍රික නායකයන්ට ඇමරිකන් කාර්යය දක්වන ඉරියව්ව තේරෙනවා මෙයා hina වෙනවා සතුට මේ කනගාටුව මේ පශ්චාත්තාපේ දකින්නේ ෆොටෝ එක විතරයි. නමුත් ෆොටෝ එකෙන් ආකල්පයක් අඳුර ගන්නවා. ඒ කියන්නේ ආකල්ප පැත්තෙන් එක භාෂාවක් යනවා. ඒකට හොඳම වැඩේ තමයි දැන් තියෙනවා ලෝකයේ ওই ප්‍රසිද්ධ නායකයෝ වගේ මේ කතා කරනකොට කතා කරන්න බැරි අයට ගොළු භාෂාවෙන් කියනවා ඒක. එක්කෙනෙක් ඉඳගෙන පැත්තකින් කියනවා. ඒ දලලම කතා කරනකොට ස්ටේජ් එක පිටිපස්සේ එක්කෙනෙක් ඉන්නවා එයා මේ ඇහෙන්නේ නැති අයට භාෂාව කියලා දෙනවා. එහෙම නැත්නම් ගොළුවෙක් සාක්ෂියක් දෙනකොට උසාවියේ ඒ ගොළුවා වෙනුවෙන් එක්කෙනෙක් ඇවිල්ලා උසාවියේ කියනවා මෙයා කියන්නේ මේකයි කියලා කරනවා. ඒ භාෂාව කියන්නේ ගොළු වගේ භාෂාව උසාවියට පරිවර්තනය කරනකොට උසාවි ඉංග්‍රීසි වුණත් සිංහල වුණත් ප්‍රංශ වුණත් ප්‍රශ්න නැහැ. රෝගියෙකුට මේ කොමියුනිකේට් කිරීමේදී අභිරූපන සහ කතා කිරීම දැන් කතා කරන්න දෙතිස් කතා වලට හසුවෙන්නේ අභිරූපණක් කියන්නේ. අභිරූපණය නොකර පුළුවන්ද බලන්න. හැසිරෙනවා කියන්නේ අභිරූපණය තමයි. අපි කොයි වෙලාවෙත් අභිරූපණයක තමයි ඉන්නේ. නැද්ද? රංගපෑමක ඉන්නේ. ඒක වෙනවා. ඒක නොකරට කොච්චර දෝ ඒක වෙනවා. මෝන තමයි ඒකට පෙන්ලා දීලා තියෙන්නේ මෝනේ මසල්ස් 32ක් තියෙනවා. ඒකෙන් අපිට මොනවාරි කතා කෙනෙක් කතා කරනකොට මූණ දිහා බලහිට තුනස මං කියන්නේ පිළිගන්නවද? නැත්තම් නුරුස්නා ගතිය එක තියෙන්නේ නැත්තම් මූට මේ වැසිකිලි යන්න ඕන කවට බෙදේ තද කරෝ ඉන්නවද කියලා තේරෙනවා. හැබැයි ඒක මිනිහා ගැන අනුකම්පාවෙන් බලන්න ඕනේ. ඒ නිසා අභිරූපණේ නොකර ඉන්න බෑ මනුස්සයෙක්. මොනම තාලෙකවත් වසන් ගන්න බෑ. දැන් ඒ නිසා උසාවියේ බොරු කියනද කියලා මෙතෙන්ටයි මිෂන් එකක් දාන්නේ. කතා කරන ভাইබ්‍රේෂන් එකට දැම්මට පස්සේ කීයකි බොරුද කියන්නේ කියලා. හැබැයි තාම නීතිගත නෑ ඒක. අල්ලනවා මේ මූණ මූණ තියා කැමරා එක දාලා ඉන්නවා. දැන් ඒ ඒ කට්ටිය කරන්නේ මේ මේ පොදු භාෂාව අල්ලන්නේ දැන් දෙන්න විදසක වෙලා. හැබැයි දෙන්නම දන්නවා දික්කසාද වුණොත් දරුවට බලපානවා, බූදල් වලට බලනවා. හැබැයි ඒකෙද ඉන්න බෑ. දෙනවා දෙන විරුද්ධයි. එතකොට ඒ ඒකට හදලා තියෙන උපක්‍රමයක් ඒ දෙන්නට කියලාම ඒ දෙන්නත් එක කතාවක් පටන් ගන්න තියලා ඒ දෙන්නට කතා කරන්න යනවා කැමරාවක් දාලා. එක විනාඩියක් කැමරාව යනකොට දෙන්නගේ මූණ ඔක්කොම ස්ටඩි කරනවා. ඊට පස්සේ පිටිපස්සේ කාමරේ ඉන්න එකන තියෙනවා මේ පුරුෂයාට මොකද්ද යටපත් වෙලා තියෙන ආකල්පේ මේ ආවේගේ ඉස්ත්‍රියට වෙලා තියෙන මොකද්ද කියලා. ඒක ඔක්කොම සටහන් කරගෙන ඒකට පොඩි උපදේශයක් දීලා කියන අනිත් දවසෙත් එන්නේ. ඇවිල්ලා දෙවෙනි දවසේ දෙන්නට කතා කරන එක පොදු මාතෘකාවක් කතා කරන මාතෘකාව පටන් ගන්න තියලා මෙයා ගියාට පස්සේ දෙන්නගේ මුහුණු දෙක බලනවා තුන් දවස් තුන කරනකොට කේන්දර බැලුවගේ කීයකේ මට වෙලා තියෙන මෙන්න මේ ආසාව ඉෂ්ට වෙලා නැහැ. නැත්නම් මේ දේ නෝනට කියා ගන්න බැරි වෙලා තියෙනවා. කියා ගන්න බෑ. මේ මාතර වෙලා තියෙන මේකයි කියලා ඒක කිව්වට පස්සේ අනේ ඇත්ත තමයි. ඒ බලනකොට ඒක අනිත් පාර්ශවයට බරපතල දෙයක්වත් නෙමෙයි. මේ අල්ලන්නේ භාෂාවෙන් නෙමෙයි. අභිරූපන රංගනේ අත් දෙක නෙවෙයි මූණේ එක්ස්ප්‍රෙෂන්ස්. දැන් ඒවා 32ක් අඳුරගෙන තියෙනවා. මේකෙන් කතා කරන මේ ආකල්පය. මේකෙන් කතා කරන මේ මේ ආවේගය කියලා. ඒ දෙක අල්ලගත්තට පස්සේ ඒක මේ ස්ටෑන්ඩඩයිස් කරන්න පුළුවන් ලෝකෙටම. ඒ ඇමරිකාවේ ඒක හොයාගත්තට ලංකාවටත් ඒක එහෙමම වදිනවා. ලංකාව වෙන භාෂාවක් කතා කරයි කියලා උද්දාගමත් වුණා කියලා වෙනසක් නැහැ. ඉතින් ඒගොල්ලේ තනිකරම භාෂාවල් දක්ෂ අන්න ඒක අල්ලගත්තට පස්සේ ඒ ඒ ඒ ශේෂ්ත්‍රේ බොහොම විශාල දෙයක් ඒ නිසා සර්වඥාන්සේට යම් කිසිමක දකින්නකොටම ආශය අනුසේ ඥානෙ පහළ වෙනවයි කියලා කියන්නේ උන්වහන්සේගේ ඥානෙත් පිරිසුදුකමක් තියෙනවා නමුත් මේ මිනිස්යා දිහා බුදුහාම බොහෝම කරුණාවෙන් බලන්නේ බලන මිනිස්යා දිහා මේ කතා කරනකොට වටපිට බල බලන්නේ මිනිස්කන අවධානයෙන් බලනකොට ඕන කෙනෙක් දිහා හොඳට බලන්න දැන් අම්මා පොඩි එකාගේ ලෙඩේ අඳුරගන්නේ කියලා නෙවෙයිනේ අපවැත්ති කියලා කියන්නේ උඩ බලන කෙළපින් බැවුවොත් උළුවේ උකුණු ඉන්නයි කියලා. උඩ බලන පොක දැක්කවොත් කිරිපණුව ඉන්නයි කියලා. කොල්ල මුණින් අතර බලන පොක පැත්ත උඩ දැම්මොත් එහෙම කිරිපණුව ඉන්නේ. අම්මලා ඒක දර ගන්නවා. ඒ ඒ පොඩි එකා මේ මං අම්මට මේක කියලා දෙන්නම් කියලා බඩේ ඉඳදී පණිවිඩ SMS එකක් කරලා නෙවෙයි. ඒක ඔක්කොම ලෝකේ තියෙන දේවල්. මේකට ගියාම මුළු මානවයම සමානයි. භාෂාවලින් තමයි අපි මේ වාද කරන්නේ. සිංහල බුද්ධ ආගමයි කතෝලික හින්දුයි අනම්මන කිය මේ ඔක්කොම මේ මිනිස්යාගේ මනස පටු කරන දේවල් නමුත් ඒ තුලින් අපිට ආපහු යන්න පුළුවන් අපේ ප්‍රകൃතියට ඔය කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කපනකොට වෙන්නේ මොකද්ද හිත ආය ප්‍රകൃතියට එනවා ආපහුම දේව භාෂාව කියන එක එච්චරම ලොකු දෙයක් නෙවෙයි අවුරුදු 2600 ඉඳලා බුදුරජාණන්සේ කිව්වේ මොකද්ද කියන එක කාලේ වෙනසක් හිතින්නෙත් නෑ එනකොට. ඒ ඔක්කොම වෙනස්කම හිතෙන්නේ හිත පිටත තියෙන තාක්. හිත දියුණු කරගෙන ඇතුළට ගිය ගමන් මේ දේව භාෂාවට අතීතයට අනාගතයට වෙන ග්‍රහ ලෝකවලට ඕන එකට තියෙන කාලයේ සහ දේශයේ සීමාවල් නැතුව යනවා. එතකොට sannivedanaya කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා අපි මේ දන්න භාෂාවත් එක්ක විතරක් ගත කරනවා කියලා කියන්නේ අපි කුරුසයකට තියලා ඇණයක් ගහගත්තා වගේ හෙල්ලෙන්න පෙරෙන්න පැත්තකට පත් වෙනවා. අපි යන්න ඕනේ භාන මේ මූල. ඒක නිසා සම්මා මේ pāli භාෂාවේ කියනවා මූලමාගදී කියලා. මේක තමයි දෙයියෝ පටන් ගත්ත භාෂාව. එහෙම නැත්නම් තෙරුවන් සරණයි. ගණන් ගන්න එපා. ඒක අපේ වෙච්ච දෝෂයක් කොහොම තමයි කවුරු හරි වැරද්ද බාර ගන්නයි බලාගෙන ඉන්නේ. ඒ වුණාට වැරද්ද වෙලා තියෙන කොහේ හරි කොහොම හරි අපේ වෙලාව ඉවරයි වෙන මොනවද කියන්නේ. ඔව්. සාවිනාස දැන් ඔය වචනෙන් වෙන වෙලාවට වැරද්දක් කියලා දැන් සාවිනාස දැන් අපි වචන වචනේ වෙන වැරදි වැරදි ස්වාමීනාන්ද සමහර වෙලාවට ටිකක් තදින් මොනවා හරි කියන්න ඕනේ තරහෙන් නෙමෙයි. එහෙම කිව්වට වැරද්දක් නෑ නේද? ඒක ඉතින් ආහන කෙනාගෙන් තමයි අහන්න තියෙන්නේ. ඒක අහගෙන ඉන්න කෙනාගෙන් ඇහුවනම් මොකද්ද හේතුනේ මෙලා එමීට කිව්වත් පීය බැස්සුවා වගේ තේරුණාද කියලා. එච්චරයි. මට කිව්වොත් නම් මං කෙලින්ම කියනවා ඔය බයිලා කියන්න එන්න එපා කන පැලෙන්න ගන්නවා. එච්චරයි මගේ තියෙන සහෝදරකම එච්චරයි කිව්වොත් වැරදුනොත් කියනවා කෙලින්. උඟ දෙනෙක් එහෙම කියන්නේ. එතකොට වෙන්නේ අටිපහුව. එචා වචනේ බොහෝම ලාලිත්‍යයට ලතාවට කිව්වට හොඳ ගාපු පීයක් බසන වගේ බස්සන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ කියන්නගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අහන්නට ඇති වෙන බය සන්ත්‍රාසයත් අපේම කොටසක් වෙන්න අපේම කොටසක් වෙලා ඒ මනුස්සයාට වෙන දෙයට වග වෙනවා නම් ඒ කියන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ බුරුමේ මේ නඩුවකදී හරි මේවායි කතා කරනකොට කතා කරන්නේ පවුලේ සමාජිකයෙකුට කියලා හිතාගන්නේ කියලා. ඉතින් අයින් කරන්න බෑ. වැරද්දක් කළොත් අයින් කරන්න බෑ. ඉතින් ඒගොන්සට මේ වෙලාවේ ගැහුවට බෑන්නට කවදාකවත් පිටපං කරන්න බෑනේ. ඌ ඇතුලේ ඒක නිසා අපි මේ කතා කරන්නේ පවුලේ කෙනෙකුට නම් වැරද්ද තමයි. වැරද්දින් හදලා ඉතින් හදාගන්නයි කියන්නේ. ඉතින් ඒ වෙලාවේ අපිට පාණි කරගන්න බැරි කමකට සරවචන පාවිච්චි කරනවා. අතපය විසි කරනවා. හැබැයි පස්සේ ඉතින් පිටුපැත්තෙන් අත දාලා ඉඹලා ඒක හදාගන්න බෑ අම්ම කෙනෙක් දරුවෙක් හදන විදියට. එතකොට මේ sannivedanaya තුල තියෙන්නේ කරුණාව තමයි. හැබැයි අර වේගය එන්නේ Tamange මේ හසුරුවා ගන්න බැරි කම නිසා. සංවර කර ගන්න බැරි නිසා ඉතින් කල්යනෝට කල්යනෝට තේරෙනවා ඒ පිරිසත් එක්ක ඇසුරු කරනකොට මේ වගේ தত্ত্ব නැවිත් ඉඳපාන. පිරිසත් එක්ක ඇසුරු කරනකොට ඒ දෙබස් එහෙම නැත්නම් වාද විවාද එනවා. මේ හැම දෙයකදීම එක මූල ධර්මයක් තියෙන සබ්බපාපස්ස ආකරණම් තමයි. මේ කරන දේෙන් අලුතෙන් කොකු දාගන්න. පින් කිරිල්ල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ පවු නොකර සිටීමයි. වැරද්දා ගත්තොත් අනිත් පාසෙට දොස් කියලා වැඩක් නැහැ. වැරද්දා ගත්ත තැන ඉඳලම විතක්ක ਵਿਚාර වැඩ කරන්න පටන් ගන්නවා. ඒ මනසට එතනදීම ඒ මේ වෙහෙස, ඒ මේ ෆ්‍රික්ෂන් එක තේරෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම අනික් මනුස්සයාගේ මානසිකත්වයට වග වෙන්න ඕනේ. Taman ඇසුරු කරන අනික් එක්කනාගේ මානසිකත්වයට වග වෙන්න ඕනේ. ඊට අසත්පුරුෂයෙක් වුණත්, බෝසතන් වහන්සේ නමක් වුණත් පරිස්සම තමයි ඉස්සර කරගෙන යන්න තියෙන්නේ. හරි අමාරුයි මේ හරි වෙහෙස කරයි හරි වියදම් අධිකයි මේ සමාජශීලී ජීවිතේ. නමුත් අපිට තනියම ඉන්න බැරිකම නිසා ඉතින් අපිට ඒක ගෙවන්න වෙනවා. නිසා පුළුවන් තරම් කරන්න තියෙන්නේ වචනේ වචන පාවිච්චි කරනකොට පරිස්සම ඉස්සර කරන යන එක තමයි කරන්නේ. එහෙනම් අපි අවසර ගන්නද සාකච්ඡාව නතර කරන්න